අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සූදානම් වෙන්නේ දවසේ ධර්ම දේශනාව සඳහා සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමාච බික්කවේ දස ධම්මා පහතබ්බා දස අරිය වාතාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි මේ ගමනේ යනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපට පෙන්නනවා යම් යම් ඉඟි වගේක් ඒව ඇත්තටම අපි උපයාගත යුතු දේවල්ද එහෙම නැත්නම් ඒවා දැනගෙන හඳුනාගෙන ලැබිච්ච මේ යෝගයෙන් ප්‍රයෝජන ගැනීමක්ද කියන එක හරි සියුම් මෙතන. යනකොට හම්බ වෙන දෙයක්ද නැත්නම් අපිට යෙදෙන යෝගයේ හැටියට මෙන්න මේ මේ දේ ප්‍රතික්ෂේප කරලා මෙන්න මේ දේ ලබා ගැනීමේ අවස්ථාවක් අපිට ලැබෙනවා. අන්න ඒක දැනගෙන මේක උපයාසපය ගත යුතු කියන එක එච්චරම පිරිසිදු නෑ. කෙසේ නමුත් මෙවැනි අභියෝගයක් මෙවැනි තේරීමක් බේරීමක් මෙවැනි සුවිශේෂී කල්පනා කිරීමක් කරන්න වෙන්නේ භාවනා දියුණු වෙන කෙනාට විතරයි. අනික් කෙනා ටික අදාළ වෙන්නේ නැහැ. එයා ඉතින් කලවම් කරගෙන ඉන්න වෙලාවේ අදාළ වෙන්නේ නැහැ. ඒ මොකද එයාට ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. එයා අවුල් කරගෙන ඉන්නේ. අවුල තාම විසඳිලා නැහැ. ඉතින් එයා හිතනවා හරිම කාලකන්ණි හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද ජීවිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. කිසියම් ගැලවුම් මාර්ගයක් ක්‍රමයක් විදියක් තේරෙන්නේ නැහැ. යන අනන්ත අප්‍රමාණ ක්‍රමසා විදි තියෙන එක මග ඇරෙනවා. ඒ අල්ලන්නේම අල්ල පරල පුරුදු මේ පැහි වැඩ තමයි. මොට්ට වැඩ තමයි අල්ලන්නේ. ඉතින් අල්ල අල්ලන එකේ එයාගේ තේරුමක් අර හම්බෙච්ච අවස්ථාව ප්‍රස්තාව ප්‍රයෝජන ගන්න දන්නේ. අවස්ථාවේ ප්‍රයෝජන ගන්න දන්නේ. ඉතින් ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඉතින් නමුත් භාවනා ඉදිරියට යනකොට විශේෂයෙන්ම විපස්සනාවේ තමයි තේරෙන පටන් ගන්නවා මම කොච්චර මේ අවස්ථාව ගිලිහියන්ට මෝඩ මෝඩකම් මෝඩල අතහැරියත් අවස්ථාව ලක්ෂ වාරයක් ආයෙනවා. එනේන වෙලාවේ බුදුබණ අහලා ඒක හිතේ දරාගෙන මේ ගාව අවස්ථාවේදීවත් අඩු ගානේ මම ඒ ප්‍රස්තාව සාක්ෂාත් කරගන්න ඒක තන වඩා ගන්න දින තෑග්ග බාර ගන්න පුළුවන් තත්ත්වෙට පැමිණීම තනි වචනේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ සූදානම් ශරීරිකය මෙමෙ එයි ආවොත් වටපිට බලන්න එපා ආයෙත් අහන්න එපා මෙතෙක් කල් කරපු ඒ තකතිරු ක්‍රමේ පැත්තක දාලා මෙන්න මේ විදිහට යන්න අනිත් වගේ කැපකිරීමක් කරනකොට අනිත් වගේ තේරුම් බේරුමක් වර්ණේ කියලා මේකට තාක්ෂණික වචනේ තියෙන්නේ හලනවා පෙරනවා අවශ්‍ය දේ ගන්නව නැද්ද විශ්කොත්. අන්නේ පෙරන හලන වෙලාවේදී ඒකට සූදානම් වෙලා ගිය එක නදිනු. එතනදී ලෑස්ති වෙන්න බෑ. එතෙන්දී ඉගෙන ගන්නත් බෑ. එතෙන්දී අවස්ථාව ගන්නත් බෑ. යනකොටම වහාම අවස්ථාව ගන්න සූදානම් කම. කාරීම තීක්ෂණ බුද්ධියක් කුශාග්‍ර බුද්ධියක් මනවන්න බෑ මේක ගත්තනම් ඉච්චරයි නැත්නම් හිටපු තාලෙටම සංසාරය ඇදෙනවා. ඉතින් ඒ අනුව බලනකොට මේ පනුන්න පච්චේක සත්‍යං කියන එක මේ වටපිට තියෙන අනවශ්‍ය දේවල් අතක ගහින කෙනාට අර නියම සත්‍ය අත ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක එක පැත්තක්. ඒ බණුන පච්චේක සත්‍යං කියලා මොකද එක එකන ඔක්කොම මේ ජනප්‍රියතාවයේ සඳහා සල්ලි උපයම සඳහා ලාභ සඳහා සත්කාර සඳහා සම්මාන සඳහා මේ පහඳින පැහිඳිල්ල හීන භාවයේ, දීන භාවයේ, ලැජ්ජ නැති වැඩ, එහෙම නැත්නම් වාල් ගතිය ඔක්කොම කරද්දී මගේ ගමන තියෙන්නේ ලාභයට, සත්කාරයට, සම්මාන සිලෝකේ නෙවෙයි. මේක බොජ්ජංග සඳහා පමණයි. ඉතින් එතෙන් යන්න සතිය සතර සතිපට්ඨානේ සතර ඉන්ද්‍රිය සතිය බල සතිය පහු කරලා බොජ්ජංග සතියට යන්න ඕනේ. ඒකට එයා බලාගෙන ඉන්නවා. සුදුසු අවස්ථාව ආපුවාම අවස්ථාව ගන්න. එහෙම නැත්නම් ඉතින් අපි තාමත් අර පොඩි ළමයි කක් අත ගන්නවා වගේ චූ අත ගන්නවා වගේ යාට තේරුමක් නැහැ. ඉතින් ඒ අමතර සත්‍යය එහෙම නැත්නම් බාල සත්‍යය එහෙම නැත්නම් වටපීස් අතහරින්න දැනගන්නවා කියන එකමයි අසත්පුරුෂයන් ආශ්‍රය නොකර ඉන්නවා කියන එක. මිනිස්සු ඉන්නවා මේ ශාරීරික කැමැති අපිත් එක්ක ඇසුරු කරන්න නමුත් තමයි දැනගෙන ඒ අනවශ්‍ය අය අයින් කරන එක පණුන්න කියලා කියන්නේ ඉවතලනවා කියන එක පණුන පච්චේක සත්‍යන් නියම සත්‍යයේ තියෙද්දී මේ අතිරේක දේවල් දිගේ සෙල්ලම් කරන ගතිය තාම ඇවිල්ලා නැත්තම් කනගාටු වෙන්න එපා ඒක මතු කාලේ එනවා. ආවට පස්සේ ඒකට ලෑස්තිලා ඉන්න ඕන. ඒ වගේම මේකේ ලියලා තියෙනවා ඒ පස්සේතෝ කියලා හතරක් කාරණා අපි ඒක සාකච්ඡා කරා අදිවාසනා පටිසේවනා ඒ වගේම විනෝදනා පරිවර්ජනා. මේ විදිහට මෙන්න මේ ටික ආශ්‍රය කරන්න ඕන. මේ සිව්පස්සේ ආශ්‍රය කරන්න ඕනේ නැතුව කරන්න බෑ. හැබැයි මේ සිව්පස්සේ සුකොබොපිසිට ආශ්‍රය කරන්න යන්න එපා. මේක පෙරේතෙක් විදිහට ආශ්‍රය කරන්න යන්න එපා. සිව්පස්සේ පාවිච්චි නොකර නිවන් දකින්න හදන්නත් එපා. අත්කිලමතාන යෝගට වැටලා කැම කන්නේ නැතුව, අඳින්නේ නැතුව, පිරිසිදු තනක් සීනාසනයක් නැතුව බෙහෙත් පිළිකර පාවිච්චි නොකර අත්කලමතාණිය ගැන දෙක ප්‍රයෝජන සලකලා ඒක දැනගන්න. ඒක ਸਰවඥාංශ විසින් අනුමත. හැබැයි ඒක ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න. රූපලාවන්‍යයටවත් බඩත ලොක් කරගන්නවත් නෙමෙයි. අංගපසංග වඩන්නේ නෙමෙයි. නිසා පාවිච්චි කළ යුතු දේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න. ඊට පස්සේ අදිවාසනා යම් යම් දේවල් අපිට ඉවසා දරා ගන්න වෙනවා. අපේම කිට්ටුවයි ඇවිල්ලා අපිට හරියට කොනහනවා. මොකද ඒගොල්ලන් ඕනේ අපි ලව්ව ලාභ සත්කාර සම්මාන සිලෝක හොයන්න. එනත ඒගොල්ලොත් එක්ක පාටියන්නේ නැත්නම් ඒගොල්ලොත් එක්ක ඇයි හොඳ අයිය. ඒගොල්ලත් එක්ක මගුලට මුත්තේට්ටුව සම්බන්ධයි. ඉතින් අපි මේ වෙලාවල් වලට ඒ ඇඟවැලි කඩනකොට ඒගොල්ලෝ අපේ නිලෙම්ම දාලාලා මිරිකනවා. බලා අපි රහෙන් අයින් කළා දානවා. වැඩ කරන්න බැයි ඉතින් මේ වෙලාවේදී මොනවා හරි මේ සම්‍යක් බරුවක් හරි කියලා ෂේප් න්‍යාය ෂේප් න්‍යාය දාන්න ඕන. මගෙන් අහන්න ඕන දෙයකට මයිලඟ 100ක් ක්‍රම තියෙනවා. මම දැකලා මම වගේ කෙනෙක් මුළු ජීවිතේ මේ තාකල් ඒ ෂේප් න්‍යාය දන්න. ඔයගොල්ලෝ ඔක්කොම මේ න්‍යායානුගත ක්‍රම වලට ප්‍රතිපත්ති වලට කරන්න ගිහලා පුවකේ ගිරේට අහුනා වගේ හිර වෙලා ඉන්නේ. හොදි බහිනව ඔයගොල්ලන්ගේ. ඒ තකතිරුකමයි කරන්නේ. මේ මම කරන කොටත් මටත් එනවා නුරු නුරුස්නා මූණ දාන්න නැත්ත පාකට මං ගණන් ගන්නෑ. ඒ ඉවසන තැන ඉවසනවා. මොකද ඒගොල්ලෝ නපුරු වචන කතා කරනවා. ඉතින් ඒකට ඒක ඉවසන්න අධිවාසනේ නපුරු සතුන්ගේ නපුරු කාලගුණේ නපුරු ලෙඩ රෝග වලින් එනකොට ඒගොල්ලෝ ගැටෙන්න යන්න එපා. ඉවසීම කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. ඒගොල්ලන්ට බණිට පැහැදිලි අයිතියක් තියෙනවා. මොකද මුළු ලෝකෙම ජීවත් වෙන්නේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝකෙට. අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා අර්ථ ශාස්ත්‍රයේ ජීවත් වෙන්නේ ඒක අසුචි කක්ක. ඔක්කොම එකයි. මට එහෙම එකක් නැත්තම් මට ඒගොල්ලත් එක්ක ඇයි හොඳයි යකෝ නැහැ. මම කිසි තරහකට නෙවෙයි අදිවාසනේ. මම ඉවසා දරාගෙන ඉනවා. ඒකෙන් පරිවර්ජන වර්ජනය කරනවා. මේ මේ දේවල් මම කරන්නේ අතහැරලා දානවා. එහෙම නැත්නම් හික්පීම කරනවා. ඒක තමයි අපේ චරිත ලක්ෂණ වලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි මනාපම දේවල් අපිට අතහරින්න වෙනවා. අපේ ප්‍රිය දේවල් අපිට අතාරින්න වෙනවා. ඉතින් ඒක වර්ධනය කරන්න ඕනේ නම් අපි දන්නවා බඩදරු අම්මා කෙනෙක් වෙච්චාම එයාට අර කිලිලොල් කාම ජීවිතය ගත කරන්න බෑ. දැන් දරු ගැබක්ක් තියෙනවා. ඉතින් ඒකට ගැළපෙන විදිහට හැදිරෙන්න ඕන. ඒ වගේ මේ මට්ටමට එනකොට ඒකට අනුග්‍රහ නොකළොත් ගම්ස වෙනවා. අනුග්‍රහ නොකිරීම වෛශ්‍යාවකයි. රාජමහේෂිකාව ගැබ රකින්න. ඉතින් අපි මේ වෛශ්‍යාවක් විදියට ගැබ කබ්ස කරලා රූපලාවන්‍ය බලනවාද? එහෙම නැත්නම් ගැබ රැකගෙන රජපැටියෙක් වදනවාද? ඉතින් මේ දෙකේදී ඉතින් යම් යම් ඉවසීම් ඉෂ්ට කරන්න වෙනවා. මේ මං හරියට අද්දක එකක් වගේ කියන්නේ මට ළමයි හම්බෙලා නැහැ. <laughs> මං නිකන් මේ පොත්ත බලලා ගම්මනම් දන්නේ නැහැ. ඒ වගේම විනෝදනයේ තියෙන ප්‍රහාණය කළ යුත්තේ ප්‍රහාණය කරන්න ඕනේ. ඒකට මේ ආපහු අවස්ථාවක් එනකන් ඉන්න එපා. අපි ලක්ෂ කෝටි වාරයක් ඉවරණ තිබුණ අවස්ථාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක ඉස්සරහට යන්න හොඳට තේරෙන හැබැයි කවදාවත් ඒක පිළිබඳ පශ්චාත්තාවයක් එන්නේ. අනේ මම මෙච්චර වාර ගණක් විමසුවා මේ කියලා මොකද දැනටත් මේ අවස්ථාවත් ගිලිහෙන්න ඉඩ තියෙනවා. දැන් හරි ඇති ඒක නිසා කියනවා never too late. මේ ගන්න විනිශ්චයට කවදාවත් ප්‍රමාණයි. බැරි වුණා කියලා පශ්චාත්තාප වෙන්න නම් මේ ශාසනයේ දුකක්. එහෙම ගන්නෑ. ඉතින් ඒ විදිහට ඒ කාරණාවලදී වෙච්ච එකනට අද ඊගාව කාරණේ විදිහට මතක් කරලා තින්නේ අනාවිල සංකප්පෝ. තමන්ගේ චින්තනය, තමන්ගේ සංකල්ප, තමන්ගේ විචාර බුද්ධිය පටලවිලි නැහැ. හරියි පැහැදිලි. ওই පැහැදිලි වීම සඳහා තමයි අපි මේ පච්චේක සත්‍ය අයින් කළා දානවා. ගත යුතු දෙයට විතරක් ඔළුව දානවා. ඊට පස්සේ මේකට අවශ්‍යම දේවල් ගන්නවා මිසක්කා වැඩි වර ගමනට බාධායි. නැව නැව අස් කරන්න ඕන. සිංච බිකු ඉමන්නාවන්. නැව බර වුණොත් ගමන අමාරුයි. හැබැයි මේ ගොඩට යන්න ඉස්සෙල්ලා නැවේ බඩු විසු කරලා නටන්නත් එපා. ඒක ඥානන්ද සාංශගේ concept and reality පොතේ ලියලා තියෙනවා. jettisoning the raft and jubilating over it before crossing over to the other shore gear. ඉතින් මේ වාක්‍ය මම කියවා මට එක අකුරක්වත් තේරෙන්නේ නැහැ. ඒක වචනයක්වත් තේරෙන්නේ නැහැ. jettisoning the raft and jubilating over it before crossing over to the other shore කියලා මං ඥාන දාමුදු කිලක මට තවන්ත මේක තේරෙන්නේ. මූණ දිහා බලන එක ආයසොට ඒක තේරෙන්නේ නැහැ කියනකොට හරි අහිංසකයි කිව්ව මූණ. හැම වෙලාවෙම මයිය වෙලානේ කතා කරන්නේ. ඔක්කොම දන්නා වගේ. තේරෙන්නේ නැහැ. ඒකට යන්න ඉස්සලා නෙවෙයි සියල්ල විසිකරන්න එපා. අනවශ්‍ය ටික විසිකරන්න. ඒක සමාහට නැවට දාගත්තේ ප්‍රෝජනය කියලා ඉතල තමයි නමුත් අවශ්‍ය නැහැ. අන්නේ කරගෙන යනකොට අපේ සංකල්පවල ලොකු පිරිසිදුකමක් එන්න පටන් මම නැවත කියනවා පටන් ගත්තේ වාක්‍ය මේක අපිට දෙය දුන්නා කියලා ගෙට එන එකක්ද නැත්නම් ඒ අවස්ථාව අවස්ථානුකූලව නැත්නම් ස්ථානෝචිතව දැනගෙන අතහරින එකක්ද ඒක අපි කළ යුතු දෙයක්ද නැත්නම් අපිට ලැබෙන ලාභයක්ද කියලා දෙකක් තියෙනවා. ඉතින් අර උග්ඝටිතඤ්ඤ වගේ කුශාග්‍ර බුද්ධිවතුන් දෙක හොඳට තියෙනවා. විපංචිතඤ්ඤ එක්කනට එයාට මේක අවස්ථාවක් වෙන්නේ එයා හිතනවා මේක උච්චර මහන්සි වෙනවා නම් ඕන්න ඕන්න යන්නරන කියලා. නමුත් උග්ඝටිතඤ්ඤිතනම් කුශාග්‍ර බුද්ධිමත් වෙන්න හදනවනම් එන හැම අවස්ථාවෙදීම සලකා බලනවා මම මේ ගන්න සංකල්ප මේ මගේ ඉදිරි ගමනට ප්‍රයෝජනෙයි සලකලා අදගන්නේ නැත්නම් මේ මූනිච්ඡාවට අහල පහල ඉන්නේ සන්තෝෂකරනද ආණ්ඩුව සන්තෝෂකරනද එහෙම නැත්නම් මේ සමාජ චාරිත්‍ර රකින්නද කියලා කල්පනා කර හිටියොත් පෙරබවා හිටියොත් ලොකු සංසය අන්තිම කියපු බණට ඉස්සෙල්ලා ඒ දවස්වල තුන මාසික සැරයක් බණක් කියවන එකේ මම තමයි රෙකෝඩින් කරන්නේ. එදා මොන දෙකින් හරි මම යනකොට මම වෙන්ද රෙකෝඩින් මැෂින් එක හදලා තියලා දාන්නේ වන්දලා එනකොට බණ පටන් ගන්නෑ. එදා යනකොට මට මේක මතකත් නැති වුණා. දහනේ පන්දර යනකොට බණ යනවා. කොහොම හරි මේ බණ ගිලි වුණා අපෙන්. ඒක කියලා තියෙනවා. ලොකු සාංශ කියනවා මේ නියම වෙළඳපොළ හම්බෙච්චාම හරියට වෙළඳාම කරගන්න නැතුව පහු කරගෙන ගිය වෙලෙන්දෙක් පරාදි මට වෙළඳපොළ බහු වුණානේ කියලා පස්සේ පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් බවට පත් වෙන්න එපයි කිව්වා. මේ නැවත නැවත මේ අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. හම්බෙච්ච වෙලාවේ ඒ වෙළඳාම කරගන්න ඕනේ. අන්නේ වෙළඳාම කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් මේ කතා කරන්න යන්නේ අපිට පහළ වෙන හිතිවිලි ගැන. එහෙම අපි පහළ කරගත යුතු සම්‍යක් සංකල්පනා ගැන. ඒක සම්බන්ධ වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප වශයෙන් අපි ඒක අහලා තියෙනවා. ඒ සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප එන්නේ සම්මා දිට්ඨි තියෙන එකට අනිවාර්යයෙන්ම සම්මා සංකප්ප එනවා මිච්ඡා දිට්ඨිය කරාට එන්නේ මිච්ඡා සංකප්ප. ඒ නිසා මේ අපේ ළඟ තියෙන දෘෂ්ටිය හැටියට අපේ හිතට මෝදු වෙනවා විවිධාකාර දේවල්. මිච්ඡා දිට්ඨිය තියෙන කෙනාට එන්නේ කාම සංකල්පමයි. රූප රූප වලට ආසයි, සද්ද රූප වලට ආසයි, ගන්ධ රූප වලට ආසයි, රස රූප වලට ආසයි, පොට්ටබ්බ රූප වලට ආසයි, කාම සංකල්පනවලට ආසයි. ඉතියා පුරෝණෝ නිතරම ඇහැ කන දිව නාසය කය මන කියනම පිනවන්න විවිධ රූප විවිධ ශබ්ද විවිධ ගන්ධ ඒකට කියනවා කාම ගුණ කියලා. මේවා ගුණිත බෝ කරනවා. දවස පුරාම හම්බ කරනවා. තව ලස්සන රූප රූප ලබන්න. වර්ණ సంతාන ලබන්න. එහෙම නැත්නම් විවිධ ශබ්ද අහන්න. හරි ඝන. ඒ නිසා ඒ උපකරණ තියෙනවා. නැත්නම් උපකරණ දෙන්න අපි යනවා. සංගීත සම්දර්ශන වලට. එහෙම නැත්නම් විවිධ ගන්ධ සුවඳ. ඒ සෙන්ට් පිකුරන තැන් වලට ගියොත් නාගේ අච්චිලා නම් යන්නත් එපා. එක කඳුලක් කොච්චර දෝ ගණන්. මේ මුළු කැලේම තියෙන වල්ලපට සේරම කැපුවා. ඒ මොකද මේ වල්ලපට ගහේ කුණක් පහළ වෙනවා. මොනවදෝ එකකින් ඒ කුණ නිස්සාරණි කරලා ගත්තාම පුදුමාකාර සුවඳ වර්ගයක් නිෂ්පාදනය කරන කරන්නේ ජපාන ජපන විතරයි. ඉතින් ඒ කුණ විතරක් ලැබුවොත් මැණික් ලැබුවට වැඩිය හපක්. මේ මුළු අරණ්‍යම කැපුවා. එන්නේ පුද්ගලික ගවල්වත් කැපුවා. තාම මේ කැපුවේ Nissan වනේ සංඝයයි කියලා අපිට නඩු. වට ගැලිය දුන්නා රැක්කේ නැහැ. ගහ කපලා අහු වුණොත් වටාඩි 3-4 ගහකට හරි ලපට ගහට වෙන රුපියල් 60යි නඩුට යන. මොකද ඒක තර්ඩ් ක්ලාස් ලීයක් තියෙන. හැබැයි අධිරක්ෂිතයේ ගහක් කැපුවයි කිව්වොත් එහෙම හිර දඬුවම විතරයි තියෙන්නේ. මේකේ තියෙන පුංචි සුවඳක්. ඒක ගන්න දන්නේත් නෑ අපි දැක්කොත් ඒක වේපස් වගේ මේ කුරුපස් වගේ එහෙම නැත්නම් ගිරිපස් වගේ තමයිලු තියෙන්නේ. මේකක වටිනාකම මේ මේ ගඳ ලබා ගැනීම සහ අපි මහන්සි වෙන මහන්සි වෙන්න. ඊගන් රස රසමසවුලු විවිධ ආහාර සඳහා අපි දඟලන දැඟලිලි සූප ශාස්ත්‍ර අද විතර නෑ කොහොක්වත්. අද ඕර හන්දියකට ගියොත් චීන කෑම තියෙනවා, ජපන් කෑම තියෙනවා, ඉතාලි කෑම තියෙනවා, ඉන්දියන් කඩවල් තියෙනවා. පුදුමාකාර රසමසවුලු. ඒ වගේ සුවඳ දැනෙනකොට හොරකම් කරලා හරි කමක් නැහැ ගිහිල්ලා කෑල්ලක් කාලා ඉඳ හිතෙනවා. ඒ තරම් ඒව හම්බ කරනවා. අපි මේ දරුවෝ ආහාර විද්‍යාව උගන්ලා, සූපසාත්තු කරලා, කේක් හදන ටික ඉගෙනගෙන පුදුමාකාර මේ දිව පිනවිලි වැඩ. ඊට පස්සට විල්ලුද කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි වාහන අපි අප්පච්චි ඉන්න කාලේ කියන මුන්ට කණ්ඩ බඩට ලුණු කැඳ නෑ හැබැයි පස්සට විල්ලුද හොයනවා පස්ස කියන්නේ වෙන වචනයක් කියන්නේ හොඳ නැති මං කියන්නේ බඩට ලුණු කැඳත් නෑ මේ ලෝකෙට ප්‍රකාශයට පස්සට විල්ලුද හොයනවා අද එන කාර් මොඩල් බලන්න ඊවල දොරවල තියෙන ඇඳපුටු කොට්ට මෙට්ට බලන්න කොච්චර හොයනවද එක එක්කත් පස සන්තෝෂෙලා මැරිච්ච එකෙක් ඉන්නවා. අහම් පතපච්ච වේදනා කීකේ තමයි මැරෙන්නේ. ඔය කොච්චර වාත කොටයක් උඩ හිටියත් වේදනාව වේදනාව තමයි. ඒක මේ සංකල්ප මිච්ඡා සංකල්ප කියනෝනේ ගෙදර දොරවල් වාඩි වෙලා ඉල්ල මෙතන ඉඳගත්තර පස්සේ බලන්න කෙල කෝටියක් නැතුව හිටවිලි. කොහෙන්ද මේවා එන්නේ? අපි කියනවා විහාරي අහිංසකයි මේ හිතවිලි එනවා. ඉතින් ඒක නිසා එන මිච්ඡා සංකල්ප අපි මේ ගිහිගේ අතහැරලා ආවට හොඳ කොට්ටයක් උඩ වාඩි වුණාට පැයක් භාවනා කරන්න ඕනේ කිව්වට පැයක් සක්මන් කෝරණ කරන්න ඕනේ කිව්වට හිත දෝරි ගලනවා සංකල්ප මොන හරියුවා අන්නේ සංකල්ප මිච්ඡා සංකල්ප කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප කියලා අපි පහාන සංඥාට උගන්වනවා තුනක්. ඒවා අයින් කරන්න බෑ. ඒ වෙනුවට නික්කම්ම සංකල්පේ ගන්න පුළුවන්. කාම සංකල්ප වෙනුවට ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අයින් කරලා ආනාපානෙ කියන එකම සංකල්පෙටම හිත යොදවනවා. වම දකුණ කියන එකම සංකල්පෙට හිත යොදවනවා. අර විවිධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ දුවමින් විචිත්‍රත්වය සිද්ධි බහුල භාවයට පුරුදු වෙච්ච අපේ හිත අර එක උදාසීන අරමුණට දාපු ගමන් සාර්ථකත්වයේ ලකුණ තමයි නිදිමත. සාර්ථකත්වයේ ලකුණ තමයි ඒකාකාරී ගතිය. සාර්ථකත්වයේ ලකුණ තමයි එපා වෙන ගතිය. ඉතින් මෙතන කවුරුවක්වත් නැහැනේ සභාවේ බහනකට එපා වෙච්චකම නැති කෙනෙක්. අපි දන්නා දෙකට අනුග්‍රහ කරා. එපා වීමත් අපිට කරදරයක් නැහැ. මොකද ඒ තරම්ම අර කාම ගුණයන්ට බැඳිලා ඒගොල්ලෝ හිතනවා කවදා හරි මේ මෛත්‍රී බුද්ධ ශාසනය ආපුවම එපා වීම නැතුව නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. මේ එපා වීමට ගරු කරලා එපා වීම මේ විවිධාකාර දේවල් වල පණින බඳුරු හිත වෙනුවට ඒක අරමුණකට දාන ප්‍රයත්නේ ප්‍රතිඵලයක් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් සතිය පිහිටව බවට ලකුණක් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් කෙලෙස් අඩු தත්වයක් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් ඉතින් ආගේ සම්මා දිට්ඨියට එන්න ඕනේ. එතන එහෙම නැතුව අර මිච්ඡා දිට්ඨිය ඉඳගෙන එපා වීම පිළිබඳ කතා කරන කෙනෙක් ඉන්නවා නම් ඒක නා නිවනට අකුරු අතුරුාන්තර කරගන්නවා. අකුල් හෙලනවා. ඉතින් ඒකට කොච්චර කල්යයි. ඒක නිසා කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්ක වලට යන්න නම් මේ එපා වීම මේ කම්මැලිකම මේ නිරසකම මං උපයාගත්ත දෙයක්. ඒක තියෙන්ටන්ට මං යන්න ඕනේ. එහෙම ඇසුරු මිනිසුරු ඇතුළු කරන්න ඕනේ. එහෙම ධර්ම අහන්න ඕනේ. මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ කියලා අපිට මේ කඩප්පුලි නොකෑමනා දහපදුරා හිතට ඕක වද්දා ගන්නවා කියන එක හිතන්නේ. මෙච්චර දවසකට අපි එපා වීම එනකොට මන්දනාවේ වන්දනාවේ අඬන් අපේ කාරණාව ඉතින් මොනවා හරි එකක් දා ගන්නවා. පාළුව එනකොට. අපිට තියෙනවද මේ විදිහ අනාවිල සංකප්ප කියලා තේරුමකින් කැඳේ ගල බේරුවා වගේ මේ එන්නේ නිවන් මාර්ගයක්. මේ එන්නේ ප්‍රතිපදාවේ දියුණුවක්. මේ එන්නේ කෙලෙස් අඩු තත්ත්වයක්. මේක සතියට ලක් කරලා මේකට ප්‍රමෝද වෙන්න. ඒක ව්‍යාකරණ අනුකූලව නම් ගැලපෙන්නේ නැහැ මේ කම්මැලිකම එනකොට ඒකට ප්‍රමෝදය ඇති කරනවා කියන එක බ්‍රේන් වොෂ් කරනවා වගේ තේරෙන්නේ. හිත තත්ත්වගත කරනවා වගේ. කම්මැලිකම එන්නේ කම්මැලිකම මනාපේ කියන්නේ ප්‍රමෝදය කියන්නේ වෙන එකක්. දෙකම එකයි. සම්මා සංකප්ප වෙනකොට. බුදුරජාණන්සේ මං හිතන්නේ හත්තට පොලක ඒ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා පරිච්ඡේද ඉවර කරන්නේ මහණෙනි මේ එහෙමේ දුවන හිත කයට ගත්තට පස්සේ ධර්තේ වැටෙහි පරිලාහේ වැටෙහි දැවිලි දැවිලි වැටෙහි කියලා පරිච්ඡේදන කරලා ඊගාව පරිච්ඡේදය ලියනවා එහෙම කියන්න එපා මහණෙනි මේ වැටෙන ධර්තය ප්‍රමෝදයක් කරගන්න මේ පරිලාහයේ ප්‍රමෝදයක් කරගන්න මේක සති සම්පජඤ්ඤය කියලා හිතාගන්න මේක ප්‍රීතියක් කරගන්න මේක පස්සද්ධියක් කරගන්න. මේක සුඛයක් කරගන්න. මේ කයට දැනෙන පරිලාහය දාහය කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් දැවිලි. එහෙම නැත්නම් දාහ පරිලාහ. දාහ කියලා කියන්නේ දැවිලි, පරිලාහ කියලා කියන්නේ තැවිලි. අපිට හිතට ඉඳගෙන ඉන්නකොට නුරුස්නාගති දැවිලි තැවිලි එනවනේ. ඒක මේ භාවනාවේ ප්‍රතිඵලයක්. කාමයේ අයින් කරලා හිතට දාව ගමන් කයට නුරුස්නාගති එනවා. කය අයින් කරලා අපි ආනාපානට දානකොට තව වැඩි වෙනවා. ඒකම වැඩි වෙලා ඉන්නේ තව වැඩි වෙනවා. මෙන්න මේකට සූදානම් මනසකින් යන්න ඒ වෙනුවට අපි gedara ගැන හිතනවා අතීතය ගැන හිතනවා අනම්මනම් හිතන එක ඉතින් හිතේ ස්වභාවය. ඒ වෙනුවට මේ ඇවිචිලා තියෙන මේ නික්කම්ම සංකප්පයක් මම මේක තනවා වඩන්න ඕනේ. මම මේකට අනුග්‍රහ කරන්න ඕනේ. මේක මේ හුදකලාවේ ලකුණක් බව මම දැනගන්න ඕනේ. මේක ක්ෂණ සම්පatti කියලා මම දැනගන්න ඕනේ. මේක තමයි බුදුහාමුදුරුවෝ ප්‍රීතිය කියලා කියන්නේ. කියලා ආර්ය වාසිකට මේක දාගත්තොත් මේ පෘ탁ජන වාසියකට දාලා මේ විනෝඩ වෙන දැනකට හොයනවා විනෝඩ. ඒ විතරක් බෑ. ඒක තව කාට හරි කියලා මැරෙන්නත් ඕන. මැරෙන්න ඉස්සල්ලා. නැත්තම් මේ සාසන ඉවරයි. මේ අපි දරුවන්ට සැප දෙඤ්ඤං අම්මට තාත්තට සැප දෙඤ්ඤං කියලා මේ කරන වැඩෙන් මේක සමූල ඝාතනයකට යනවා. සමූල ඝාතනයකට යනවා. උන්ටත් පුරුදු කරගන්න පුළුවන් වුණොත් පැමිණි දුක් පැමිණි දරුවනේ ඔය බෝන් නැති නිකන් සෝබන ඕනේ නෑ වෙන දෙයකට මොන දීපං එහෙම තමයි මේ ලංකාවේ ඒ ස්වර්ණමය යුගයේ ඒ ගල්ලන් ගල් කණු ඒ වෙහෙර විහාර කෙරුවේ එහෙම නැතු මේ තරම්වත් උපකරණ තිබුණේ නෑ මේ තරම්වත් යටිතල පහසුකම් මොකක්වත් තිබුණේ නෑ පැමිණි දුක් පැන්නයි කොනන කරපන් සාසනෙට නැත්තම් පැත්තකට යෑ ඒක රජුරෝ තේරුම් ගත්තා රට්ටුත් තේරුම් ගත්තා අද පේන තෙක් මානක නැහැ. නමුත් මට පුළුවන් මේ නික්කම්ම සංකල්පය ගන්න. ඊට පස්සේ ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ මට ওই අවශ්‍ය සැප ලැබුණ නැත්නම් මට කරදර කරපු එකාගේ උගුරු දණ්ඩ කනවා. ඒකට පෙත්සං ගන්නකම් මරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ මට සැප දුන්නේ නැති අසවලා කියලා මේ සැපක් කියලා මොකද්දෝ හිතේම වාගෙන පැමිණි දුක් පැත්තක දාලා අපි වැඩිම කවුදුත් එක්ක උරුට්ට වෙලා ඉන්න එකක් නෙවෙයි. මට සැප ගන්න පුළුවන් අසෝලා මට වෛර කරනවා. මට ඊර්ෂ්‍යා කරනවා කියලා අපි අනාත්මවාදයක් දාලා පුද්ගලයෙක්පත් කරලා එයා තමයි මට කරදර කරන්නේ මේ මගේ කර්ම ශක්තියක් කියන එක අපිට හිතෙන්නේ නැහැ. හිතන්න අපි ලැජ්ජයි. අපි හිතන්නේ මට මෙච්චර සුදුසුකම් තියෙනවා. මට මෙච්චර පහසුකම් තියෙනවා. මට අර නිලියට මමයි සුදුස්සා. බලන්න මට දෙන්නේ බලනකො මේ මිනිස්සයා මට හතුරුකම් කරන ඒ තමන්ගේ වැඩි මාල්ලට එහෙම නැත්නම් ඉහළ නිලයේ ඉන්න කෙනාට වෛර කරනවා. ඊමණට ඔක්කොම සුසුකම් තියෙනවා. නමුත් කනගාටුවෙන් ජීවත් වෙනවා. ඒ කනගාටුව තනි ද්වේෂේ. ඉතින් ඒක නැති කෙනෙක් අහන්නෝ. මට පෙරේද තිබිරදාද කොහොද මම වෙලා ගියේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක හම්බෙන්න ගියා. ඉතින් ගියාට පස්සේ මම කිව්වා මට කතා කරන්න ගියොත් මම කිව්වා ඉස්කෝලේ ගුරුවරු 86ක් විතර ඉන්නේ තරහෙන්, ද්වේෂයෙන්, අසහනෙන් බර්න්ට් අවුට්. ස්ට්‍රෙස් එකේ ඉන්නේ කියලා. අත පිටුගෙන මාත් එතන තමයි ඉන්නේ සවන්ස පේනව නේද ෆෝන් එකට එන කෝල් ගන්න කියලා. උදේ පටන් ගත්තාම මෙතෙන් එනකන් අපිටම වෙලාව දීලා තිබුණේ. අට ඉන්න දෙන්නේ නැහැ. එහෙන් කතා කරනවා මෙහෙන් කතා කරනවා. පින්නේ ආතතිය තමයි. මේ මනුස්සයගේ මේ රටකට ජාතිකට අධ්‍යාපනයකට අනාවිල වනසකින් අනාවිල සංකල්පකින් ප්‍රගතියක් හිතන වෙලාවක් නැහැ. දෙපැත්තෙම පිටිපන්දම දෙපැත්තෙන් පත් වෙනවා වගේ දැවෙනවා. ඉතින් සුද්ධ ද්වේෂනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ද්වේෂේ. තව කෙනෙක් කියනවා ඉස්කෝලේ ටීචර්ස්ලා එන්නේ ඉස්කෝලේ ඇරෙන වෙලාව බලාගන්න. කීයට මේක ඇරෙයිද කියලා යෝවද තම්පව රෝමනු ජේසු කියලා ගෙදර යන. ඉස්කෝලේ ඇරෙන වෙලාව තමයි බලාගෙන ඉන්නේ මොකද මල වාතයප්පා හැම පරිච්ඡේදයකට පස්සේ ඊගා පරිච්ඡේදය ඊගා පරිච්ඡේදය මල වාදී. ඉතින් ද්වේෂයමයි වැඩ කරන ළමයි ගුරුවරට ද්වේෂ කරනවා, අම්මට ද්වේෂ කරනවා, තාත්තට ද්වේෂ කරනවා. දම දමපේදී මොන කරන්නේ දැන් තමන්ගේ දරුවෝ නිසා දමපේන්න බෑනේ. දරුවන්ට ද්වේෂ කරන්නේ. මොකද ද්වේෂ නොකරනවා නෙවෙයි අර ඇමරිකාවේ එංගලන්තේ නෝන කෙනෙක් කියනවා. ස්වාමීන් වහන්සේ අපි ළමයි හදන්නේ මේ අවුරුදු 25ක් මහන්සි වෙලා ඒක මට ද්වේෂ කරනවට වැඩිය හොඳයි. හොඳ මට මම ලැබ්‍රඩෝ වර්ගයේ බල්ගෙක් හදන එක කිව්වා. උදේ ඉඳලා හැන්ද වෙනකම් වලි ගවන්නවා කිව්වා. අපට කවදාකවත් ද්වේෂ කරන්නේ නැහැ කිව්වා. දැන් මේක හදලා මේ ළමයාගේ ද්වේෂය ලබනවට වැඩිය හොඳ වර්ගයේ බල්ලෙක් හදපුවාම ඒක මූණත් තිබෙනවා ඔක්කොම ඉබේම ඉන්නවා. මේක ද්වේෂය කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි ළඟ තියෙන සංකල්ප වල කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නිසා අපි නිතරම හිංසන අදහසක් තියෙනවා. නිමං වගේ කාලකාණී. ඒකට කියන්නේ death instinct කියලා. මොනවා හරි බැරදොත් මම වහකනවා. කෝච්චියට පයින්. මුද්‍රට පයින්. ඉතින් දැන් සිදුවෙන ඒ වගේ සීතිනස ගැනීම වල පශ්චාත්තාප වෙලා නෙවෙයි සීතිනසලා තියෙන්නේ. විභාගේ පාස් වෙලා කෝච්චියට බෙල්ල තියලා. විභාගේ පාස් වෙලා පෙල්ලෙල්ල පෙල්ල වැල දාගෙන මැරිලා. ඉතින් මොන යකාටවත් හිතා ගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා. අර දිගටම තියෙන අවිහිංසා හිතවිල්ල නිසා විහිංසා හිතවිල්ල නිසා ගහකොළ පෙන්වන්න බෑ. සබහා ධර්මයේ තියෙන්න දෙන්නේ නැහැ. විනාශ කරනවා. පිහි අරගෙන අත කපා ගන්නවා ලේ බලන්න. එහෙම නැත්නම් මරලා 18 පොලකට අයියෝ. මරලා ඉවර වෙලා. එහෙම නැත්නම් Tamanට හුඳටෝම නරක බව දැනගෙන කුඩු ගන්නවා. Tamanට හොඳටම නරක බව දැනගෙන මත්පැන් පාවිච්චි කරනවා. වරන්ට හොඳටම නරක බව දැනගෙන ස්ත්‍රී දූෂණය කරනවා. සූදු කෙරෙනවා. මේ පුංචි මිනිස්සු නෙවෙයි. මේ නොදැනුවත්කම නෙවෙයි. මේ මේ තියෙන द्वේෂය වෙනුවට අපි මිච්ඡා සංකල්ප වෙනුවට සම්මා සංකල්ප ඇති කිරීම ගැන භාවනා ශේෂ්ත්‍රි විතරක් අපි ළඟ පොඩි උපක්‍රම දෙකක් තියෙනවා. බුදුන් භාවනාදී හරිය ලස්සනට පෙන්නනවා. අපි යම් ගුරුවරයා දීපු කමඨානක් කරගෙන වාඩි උනායි කියලා හිතමු. එහෙම නැත්නම් සක්මනකට ගියයි කියලා හිතමු. ගියාම ඒ අරමුණේ හිත නොහිටිනවම නෙවෙයි තිබ්බට කයිප්පන්ට වැඩිය මේක පැනලා යනවා ලාහට ගෙම්බ එකතු කරනවා. ගෙම්බ තියන්න ඉසලපයි. තියන්න පුළුවන් නිසා පළවෙනි එක සැරයකට හරි තියන්න පුළුවන් නේද සති මාත්‍රේ තියෙනවා. ඊගාව චිත්තක්ෂණයට මෙහා නතර කරගන්නේ කොහොමද? තියන්න බැරිකම තියෙනවා අපි කියන භාවන අභව්‍ය පුද්ගලයෝ කියලා මේ කවුරක්වත් එහෙම අභව්‍ය නැහැ. ඕනෙම වෙලාවක හුස්මක් ගන්නකොට ඒක දිහා බලන්න පුළුවන්. නමුත් දෙවෙනි හුස්ම වෙනකොට ඕනෑම වෙලාවක පොළොව අඩිය යනකොට බලන්න පුළුවන්. නමුත් දෙවෙනි අඩියට ගෙනියනකොට ඉතින් එහෙම කාට හරි තේරෙනවා නම් මේක යන්තම් එක චිත්තක්ෂණෙ තියන්න පුළුවන්. තිබී යුතු දේත් දන්නවා. ප්‍රහාණය කළ යුතු දේත් දන්නවා. නමුත් කරන්න බැන්න මේක මෙනෙහි කරන්න කියන එකක් කරනවා. සල්ලක්ෂණය කියලා කියනවා. මානසිකාරය කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ අපි මේ කතා කරන විතක්ක කියන චෛතසිකේ නම් මිච්ඡා විතක්ක සම්මා විතක්ක ඒකට ආධාර කරන තව චෛතසික දෙකක් තියෙනවා මානසිකාර සහ චේතනා කියලා. එනිස අපි වාඩි වෙනකොටම අදිෂ්ඨාන කරගන්නවා මම මේ වාඩි වෙන්නේ ආනාපාන හිත දාන්න නැත්නම් හැප්පෙන තැන හිත දාන්න එහෙම නැත්නම් මේ පිම්බි මැකිනේ බලන්න කියලා වන්දනා කරලා බුදුහාමුදුරන්වත් කියලා ත්‍රිවිධ රත්නයේට කාය ජීවිත নিরপেক্ষ වාඩන හිත සංකල්ප මේ සංඛාර වශයෙන් චේතනා වශයෙන් මම මේ වාඩුනේ මේකටයි කියලා හදාන්න. අඩු ගන්න පළවෙනි විනාඩි. ඊට පස්සේ මෙනෙහි කිරීම කරනවා මානසිකාර්ය ආස්වාසයෙන්ට ආස්වාසය ප්‍රසවාසයෙන්ට ප්‍රසවාසය ආස්වාසයෙන්ට ආස්වාසය ප්‍රසවාසයෙන්ට ප්‍රසවාසය වම තිනොට වමන දකුණු තිනොට දකුණ මෙනෙහි කර කර කර ඉන්නකොට ඒ එල්ල කෙරුවොත් මානසිකාර්ය කියලා කියන්නේ ලක්ෂයක් අරමුණු තියේදී අවශ්‍ය දෙයට එල්ල කරන එක. ඇඩ්වර්ටින් කියලා කියන ඉංග්‍රීසියෙන්. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ තෝ ගුණ හරපෙකට හිත යොමු කරගන්න එක තමයි. ඇඩ්වර්ටයිස්මන්ට් තියෙන ඉච්චර තමයි. ඉතින් මේ ඇඩ්වර්ටින් පව එක මනුස්ස මනසේ පමණයි තියෙන්නේ. පූසෙකුට බෑ මීයක් ළඟ සෙල්ලම් කරද්දී ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්නෝ කියලා නවගුණ වෙලගණන් කරන්න ඌට බෑ. ඌ ඒ පැනලක් කනකොට තමයි ඌට මතක් වෙන්නේ ඒක සාජාතෙන් තීන්දුයි. අපිට පුළුවන් මේ ශබ්දයක් තියේදී ආස්වාසය මෙනෙහි කරන්න ප්‍රසවාසය මෙනෙහි කරන්න. ඒකට අපි මානසිකාරය කියලා කියනවා. ඉතින් ඒක බුරුම ක්‍රමේ හරියට විස්තරව කියනවා. ආස්වාසය කියන වෙලාවේදී ආස්වාසය කියනකොට හිතේ ඉන්නේ ඒත් හිතනවනම් ආස්වාසය ආස්වාසය ආස්වාසය ආස්වාසය ආස්වාසය කියලා ආස්වාසය තියෙන කම්ම මෙනෙහි කරන්න කියනවා. ප්‍රසවාසය තියෙන කම්ම ප්‍රසවාසය මෙනෙහි කරන්න කියනවා. අන්නේම කර කර ඉන්නකොට මේ හිත හරි වෙහසයි. ඒකට ආසන්න කාරණාව වීරිය. පුදුම වෙහසයි. මේ මේ හිතා ගන්න බැරි තරම් මේ හිත කය උක්දණ්ඩම් මිරිකලා දැම්මා වගේ වේලලා දාන. හරි අමාරුයි. ඉතින් මෙනෙහි කරන ප්‍රමාණයට ඒ චිත්තක්ෂණ ගන්න කොට ගන්න පුළුවන්. මෙනෙහි කිරීම නතර කරපු ගමන් හිත පිට යනවා. ඉතින් මේකට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණේ හිත පවත්තන එකට උග්ඝහ නිමිත්ත කියලා කියනවා. නම කී කියා නම කී කියනෝ අයනෝ අල්මයිනු මායනු අම්මා අයනෝ අල්මයින් මායනු අම්මා අයනෝ අල්මයින් මායනු අම්මා දෙවරත් දෙක අතරයි දෙවරත් තුන හයයි දෙවරත් හතර අටයි ජීන් චක්‍රයකට පාඩම් කරනවා වගේ මේක තමයි අපිට තියෙනක වාචනා මාර්ගය කියලා කියනවා මෙනෙහි කිරීම කියලා කියනවා පුදුමාකාර විදිහට මේ බුරුම ක්‍රමයට විශේෂණය කරලා තියෙනවා ඉතින් අපිටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් දැන් අපි මෙහෙම කරලා මේ උපක්‍රම නිසා අපි හිතමු කුෂ්ම රැලි දෙක තුනක් අපිට එකේ එල්ලේ බලන්න පුළුවන් උනායි කියලා. මෙතන ඉන්න කට්ටිය හුඟ දෙනකොට ওই කියන தත්ත්වේ පහු කරලා ඇති. මම මේ අනුපිළිවෙලෙන් කියන්න ඕන නිසා කියන්නේ. අන්න එහෙම යනකොට මෙනෙහි නොකර මෙනෙහි කරමින් හුස්ම හතහට බලපු කෙනෙකුට ඊගාව පාඩම තමයි මෙනෙහි නොකර හුස්ම හතහට බලන්න පුළුවන් කියන්නේ. එතකොට මේ විතක්කේ හැලෙනවනේ. කරකට හිටපු නම් කිරීම හැලෙනවා. ඒක එයා සෙල්ලක්කාරව බලනවා මෙනෙහි නොකර හිත පවත්වන්න පුළුවන් කියලා. එතකොට සමාධියට ඊට වැඩි මොකද අපි හිත හොල්ල හොල්ල නෙමෙයි තියෙන්නේ මෙනෙහි කරමින් නෙමෙයි තියෙන්නේ ක්‍රියාවක් කරමින් නෙමෙයි හම්බ වෙන්නේ ඉබේ හිත අරමුණේ පවත්වන්න පුළුවන් වෙනකොට අපිට තේරෙන පටන් ගන්නවා අර කලින් කලින් කරපු මෙනෙහි කිරීම නිසා අපිට දැන් යම් ප්‍රමාණයකට හරිය සමහර වෙලාවට හරියට මූණ අතපය හොදාගෙන එක දිශාකට වාඩි වුණොත් මේ මේ සක්මන් එහෙම කරලා මේක කරන්න පුළුවන් ගතියක් එනවා. එහෙම තමයි අපි ඉස්කෝලේ ගිය කාලේ කරේ. අයිනෝ අල්මයිනෝ වයිනෝ අම්මා කියනකොට අපි දැන් ටීචර් කළු ලෑල්ලේ ලියනකොටම අපේ හිත කියවලා ඉවරයි. අර වගේ ටීචර් අයන්නට අඩිකෝදු තිනකොට අයනෝ අල්මයින්ට අඩිකෝදු තින අල්මයිනෝ මායනෝ කියන්න ඕනේ ටීචර් අඩිකෝදු තින අම්මා අයන්න අල්මයන් මයන්න අම්මා කියලා වචනේ උච්චාර අකුර උච්චාරණය නොකර වචනේ අල්ලා ගන්න පුළුවන් මේකෙන් අදහස් කරන්නේ අම්මා කියන්නේ තාත්තයි ගෑණි තාත්තා කියන අම්මගේ මිනිහා ඕන්න අර අර අයනවල මයින් මයින් පැත්තකදීදී අම්මා කියන අර්ථයට අර්ථ ගන්න ගන්නවා අපි ඊට පස්සේ අම්මා කඩේයි කිව්වහම ලොකු සන්දර්භයක් අයනල් මයින් මයින් නෑ මේ අම්මා කියන එක වචනයකට දාලා දැන් අපි පුරුදු වුණාට පස්සේ දැන් අපි පත්තරේ කියනකොට අයනු අල්මයිනු මයින් කියන්නේ කැහැලෙනවා. අන්න ඒ වගේ භාවනාජයට කොතනදීද මෙනෙහි කරමින් හිත කීකරු කරගත්ත හිත මෙනෙහි නොකර එයාට ඒක කරලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එකට කිසිම කෙනෙකුට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. අනවශ්‍ය වෙලාවට මෙනෙහි කරනවා. අවශ්‍ය වෙලාවට මෙනෙහි නොකරිනවා. ආන්නේ ඒ කතාව පුද්ගලෙක් පුද්ගලෙක් ළඟට යන කනට රහසක් කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් කිව්වට තේරෙන්නේ නැහැ. මොකද මේකේ යදෝවලාම තේරුම් ගන්න. මොකද ඒක පුළුවන් වුණාට එක වෙලාවක පුළුවන් වුණා අනික වෙලාවට බෑ. ඒ කාර්මකට පුළුවන් වුණා අනික කාර්මකට බෑ. ඉතින් ඒක දැන් ඊට පස්සේ හැබැයි මෙයාගේ අතේ වැඩ කෑල්ල තියෙන්නේ යොද යොදා යොද යොදා යොද යොදා බලන්න ඕනේ. මට ආහනාපානද මේ විදිහට කරන්න පුළුවන්. බිම්බීම හැකිලින්න පුළුවන් වෙන්නේ. ඉඳගෙන ඉන්නකොට හැප්පෙන එකද බලන්න පුළුවන් වෙන්නේ. සක්මන් කරනකොට වම දකුණ කියලා මෙනෙහි කරන එකද කරන්න පුළුවන් වෙන්නේ කියලා ලක්ෂයක් මේ කරන එකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. එච්ච අපි ඔක්කොටම කියන කිව්වොත් ආනාපානයි කියලා හොඟ දෙනෙක් කියාවි ආපෝ නිසන්නවනේ කියලා බෑ. ඒක ආනාපානෙටම උල උලා දක්වන්න හදනවා මට ආනාපානෙ අහුවෙන්නේ නැහැ කියලා. එහෙනම් නිකමට හරි කිව්වොත් එමේ මේ ඉඳගෙන ඉන්නකොට හුස්ම ගන්නකොට ඇඳුම් වල තෙරපීමක් දැනේ. එහෙම නැත්නම් හුස්ම හෙලනකොට ඇඳුම් වල ඇකිලිම ආයා මහසිකාරයක් යයි. ඒ බිම්බි මැකිලිම ගන්නට හදන්නේ කියලා. එහෙම නෙවෙයි Tamanට පහසුවෙන් හිත පවත්වාට පුළුවන් මධ්‍යස්ත වූ නැවත නැවත ලැබෙන්නා වූ උදාසීන අරමුණක් තෝරගන්න කාම අරමුණ වෙනුවට ඒකට හිත මෙනෙහි කරමින් කරලා හෝ මෙනෙහි නොකරමින් කරලා හෝ බොහෝ වේලක් පවත්වන නම් ඒ ආසමන චිත්තක්ෂණ ගාණක් අපි කාමච්ඡන්දේ නැති වෙලා මේ අබිනිෂ්ක්‍මණය සිද්ධ වෙනවා. නික්මීම සිද්ධ වෙනවා. අන්නේ නික්මීම සිද්ධ වෙනකොට ඒ අටුවාචාන් වංශලා තිනවා ගණනා පුසනා අනුබන්ධනා ආදි වශයෙන් එහෙම දුවන හිත එක අනමුණකට නතු කර ගැනීමේ ක්‍රියාවලිය සසර පුරා දුවන තුරා සසර පුරා සරණ තුරා දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි නුවණක් ඇතිනම් කියලා කවියක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ දඟලලා දඟලලා දඟලලා කොයි තැනක හෝ Taman දන්න මධ්‍යස්ථානවල හිත තැම්පත් කිරීමට අපි එක්කෙනෙක්වත් උත්සාහ කරන එක ධම්මජීව අමතු කියලාද කියලා බලාපොරොත්තු වෙනවා. දෙන්න බෑ. ඒක Tamanගේ මේ ක්‍රමයේ කියලා දුන්නා පස්සේ ඒක යොදලා මම මේ කියන්න හදනෙත් ඒක නෙමෙයි. මේ විදිහට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කරපු දේ දවසක මෙයාට වැටහෙන්න උන දැන් මෙනෙහි කිරීම කරදරයක්. මෙනෙහි නොකර ඒ වැඩේ කෙරෙනවා නම් විතක්ක ਵਿਚාර රහිතව අරමුණේ හිත පවත්වන්න පුළුවන්. ඒක ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. පළවෙනි ධ්‍යානයේට ගියාට පස්සේ පළවෙනි ධ්‍යානයේ නම් කරන්නේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධ්‍යානයේට එළඹ වාසය කර. ඉතින් ඒක හොඳට පුරුදු වෙලා හිත නීවරණයෙන් තොරව ධ්‍යාන මට්ටමට ගියාට පස්සේ මම මේ සමතෙන් උද්දృత කරලා පෙන්නන්නේ දෙවෙනි ධ්‍යානට යනකොට කියන අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං ဒုတိ ය ධ්‍යානං උපසම්පජ්ජ විරති විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ සහිත දෙවෙනි ධ්‍යානට යනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර තියෙනකන් හිතේ ප්‍රීතිය නැහැ. හරි වෙහෙස කර හිත. අන්නේ විතක්ක ਵਿਚාර හැලෙන වෙලාවේදී හැලෙන්න දෙන එක මේක Tamanට ලැබෙන ලාභයක්ද නැත්නම් මේ අවස්ථාව තීරුම් අරගෙන මේක කරබැලීමේ පරිේශන තෘෂ්ණාව යෝග අවචරය තුල තියෙනවද නැද්ද කියන එක ගුරුවරට වාක්‍යන්න බෑ. එහෙම තියෙද්දි පුරුද්දට මෙනෙහි කරනවා සදාචාරවාදියා. තමන්ගෙන අදි탁චීරුවට ගියේ එකනා තාම මෙනෙහි කළ යුතුව තියෙද්දි මෙනෙහි නොකර නිකන්. එතකොට හිත පිට යනවා. ආන්නේ වගේ මේ විතක්ක ਵਿਚාර යෙදී යුතු වෙලාවේ යොදණ්ඩත් නොයදී යුතු වෙලාවේ නොයදණ්ඩත් ආය අවශ්‍ය වුණොත් ආය යොදණ්ඩත් ආය අවශ්‍ය නොවුනොත් ආය නොයදණ්ඩත් ඒක හරියට පොළොස් සම්බුලකට ලුණු කොච්චර දානවද ලුණු පොල් කට්ට ළඟ තියෙනවා මදි නම් තව ලුණු පොඩ්ඩක් දානවා මේ ලුණු ලාභයි කියලා ළඟ තියෙන කියලා ලුණු පොල් කට්ට ඔක්කොම දැම්මොත් මොකද වෙන්නේ හරියන්නේ නැහැ කහ දානකොටත් මාත්‍රාවට දාන්න. අපි යදලා මේක පැහිගෙන එනකොට ලුණු බලබලා අදාළ ලුණු ටික වැඩි නම් අඩු කරන ක්‍රමත් අපේ අම්මලා දානවා. අඩු නම් වැඩි කරන ක්‍රමෙත් දානවා. ආන්නේ වගේ මේ පදම ගැනීම සඳහා දේවල් එකතු කිරීමම නෙවෙයි කරන්න තියෙන්නේ. ඒකට අවශ්‍ය පදම ඇති කරගන්න එක එක දෙන වචනේ තමයි ඉන්ද්‍රිය ඒක රස භාවයේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහම එකම එල්ලෙට යොමු වෙනසේ වල්ලස්සය පස් දිනක් බැඳගෙන ඔක්කොම රතේ එක පැත්තට අදින විදියට යන්න නම් මේ මෙනේ කිරීම හරියට වේලාව දක්වා කරන්න ඕනේ ඒක හොඳට හිත කීකරු වෙලා එනකොට සද්ධා වැඩෙනකොට වීරිය එනකොට සතිය තියෙනකොට සමාධි ප්‍රඥා තියෙනකොට මෙනෙහි නොකර කරන්න ඕනේ. හැබැයි අනිත් දවසේ භාවනා පටන් ගන්නකොට ආයෙත් ටිකක් මෙනෙහි කළා තමයි පටන් ගන්න. අන්නේ විදියට මේ අනාවිල සංකප්ප කියලා කියන්නේ මේ සංකප්ප කියලා කියන්නේ විතක්ක කියන ਵਿਚාරය කියන වචනේ ඒ ਵਿਚාරයේ යෙදවිය යුතු තැන සහ නොයෙදිය යුතු තැන සාරය අසාරය දෙක දන්නේ නැත්නම් ඉතින් ඒකේ නා මෝඩ වඩුවට ආයුධ අම්මිච්ච ආයුධය වගේ තුවාල කරගන්න. මේ ආයුධේ පාවිච්චි කිරීමේදී වඩුව දැන ගන්න ඕනේ මේක බුදුරජාණන්සේ ආයුධය දුන්නට වඳුරට දැලිපිය දුන්නා වගේ කපා ගන්න යන්න නරකයි. ඉතින් අන්න ඒ අනාවිල සංකප්ප කියන විචාරය යෙදී යුතු තැන් නොයෙදී යුතු තැන්ට එනකොට ඒ පුද්ගලයා බොහෝ විට ආර්ය භූමියට ලං වෙලා ඉන්නේ. ඒ සඳහා යා අනිවාර්යයෙන්ම පරිේශණය කරන්න පුළුවන් වෙන්නේ කරන්නේ. ආයේ පරිේශන කරලා බලන්න හැමදාම හැන්දෙන් කවනකම් ඉඳලා බෑ. ඉතින් අර සමත භාවනාවේදී මේ හැන්දෙන් කවන ගතියක් තියෙනවා. විපස්සනාදී අනතුරුදායක தත්ත්වයටපත් කරනවා. පත් කරලා වතුරට දාලා ගොඩ එන්න ආරම්භනවා. පීනලා අද ගොඩ එන්නේ කොහොමද කියලා බලන්න. අන්නේ විදිහට මේ පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර දෙක හැලෙනවා කියන එක සමතෙන් අපි ණයට ගන්නවා වගේම විපස්සනා කරනකොටත් ඒ යෝගාවචරය මුලදී තමන් ආධුනිකයෙක් වශයෙන් සලකලා ඒ අරමුණ මෙනෙහි කරමින් පටන් ගන්නවා. යම් වෙලාවකට මෙනෙහි නොකරමින් අරමුණ වශී කරගන්න පුළුවන් නම් අරමුණ දැපෙන දමා ගන්න පුළුවන් නම් අරමුණට මුලිච්ච වෙන්න පුළුවන් නම් එතනදී දැනගෙන අන්නේ විතක්ක ਵਿਚාර නොකර අරමුණ දැපෙන දමා ගන්නකොට තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. එහෙම නැත්නම් අර ක්‍රියාශක්තිය නිසා ප්‍රීතියට තාම මතුවලා ඉන්න බෑ. හරියට පොළොස් සම්බුල ඔක්කොම දේවල් යොදනකොට ඒක ලස්සන සුවඳක් එනවා. පදම හරියනවා. ආන්නේක පදම තමයි දැනෙන පටන් ගන්නකොට තේරෙනවා. ඒක මේ දේවල් නැතිකම නිසා වෙච්ච කන්නේ මේ දේවල් වල පදම කියන්නේ දේවල් යෙදෙනවයි කියලා කියන්නේ ඒවා සමබර කරනවා කියන්නේ ඒකට කියන්නේ ඉන්ද්‍රිය නෑ. ඒක රසට්ඨේන. සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා ඔක්කොම පස්ස ආකාරයට විහිදිලා තියෙන මේ ඇතේ ඇඟිලි පහගේ ඔක්කොම එක තැනකට ගොනු වෙනවා. එතකොට මිනිස්යාගේ හිත අදිමානුෂික தත්ත්වයටපත් වෙනවා. මනුස්ස හිත උසස් ඒක තමයි අප්ලිෆ්ටිං එහෙම නැත්නම් ඔසවා තබනවා ඒක තමයි ආර්ය භාවය කියලා කියන්නේ. මේ නන්නත්තර වෙලා තිබුණු දිශා විවිධ දිශාගත වෙලා තිබුණු හිත නැත්නම් මේ හිතවිලි නැත්නම් පංච ඉන්ද්‍රිය ඒක තැනකට යොමු වෙනවා. එතකොට ඒන ශක්තිය ඒ යෝගාවචර කිලිපොළන සුළුයි. ඒ ශක්තිය යෝගාවචරය පිනවන සුළුයි. ඒ පිනවීම වෙලෙන්නේ රූප බල්ල, සද්දහල, ගඳ බල්ල, රස බල්ල, පහස බල්ල නෙවෙයි निराමිෂව. ඒක හරියට චිත්‍රක තියෙන ලස්සනක් රස විඳිනවා වගේ ගීතයක තියෙන රසයක් විඳිනවා වගේ ඉර නගිනකොට බල්ලා සතුටු වෙනවා වගේ ඒ ගීතවත් වෙන්න පටන් ගන්නවා. ගීතවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ අනාවිල සංකප්පෝ තමන්ගේ සංකල්ප ඇවිස්සලා නැහැ. ඒක දිශාගත වෙලා තියෙන්නේ ඒ දේ උප්පත්තියම අපිට ලැබිලා තියෙනවා. ඒ අනාවිල සංකල්ප කියන එක ශික්ෂණයකින් ගන්න දෙයක් නෙවෙයි. කඩේ සාප්පිය ගන්න තියෙන දේකුත් නෙවෙයි. manussත්වයේ තුල අනිවාර්යම තියෙනවා. මේ අපි මේ අනාර්ය දේවල් පිටිපස්සේ ගිහිල්ලා ආගන්තුක උපක්ලේශ නිසා දැන් අපිට කවුරු ඇවිල්ලා කිව්වත් අපි බාර ගන්න කැමති නෑ. අපි හිතනවා අපෝ බෑ. දැන් නම් මේක කරන්න බෑ. අපි අනිවාර්යයෙන්ම මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්න වෙනවා. දැන් නම් මේක පිලුණු වෙලා වගේ කියලා. නෑ එහෙම පිලුණු වෙන්නේ නෑ මේක. අනාවිල සංකල්ප පෙන්වන්න අපි මැජික් මැජික් ඡායක පෙන්වනවා ළමයින්ට සතිපාදලේ. ආවිදින් අපි බඩු ෂුවර්. හොඳයි කැපකාරය හොඳයි. ඉතින් ළමයින්ට ගිහිල්ලි වෙලා අපි පොඩි මේ බෝතල් ටිකක් කරලා යනවා. මේ හදාගෙන යන්නේ ඉතින් මැජික් ඡායකවලම කිසි මැජික් එකක් මේකේ නැහැ. ඉතින් මේ ගෙනියලා පෙන්නකොට ඒ ළමයට පෙන්නනවා මෙයා ඔයා උදේ නැගිටිනකොට හිත මේ වගේ තමයි තියෙන්නේ හරහ පේනවා උඩින් බැලුවොත් අඩිය පේනවා දැන් මේ දවල් වෙනකොට මොකද වෙන්නේ? හරහා පේන්නේ අඩිය පේන්නේ මේක සම්පූර්ණ අවුල් වෙලා. දීමාපියත් එක්කත් ගැටෙනවා, නංගි ළමයිත් එක්කත් ගැටෙනවා, සූර්යාත් එක්කත් ගැටෙනවා, චන්ද්‍රයා එක්කත් ගැටෙනවා, අවුව වැස්ස තේරම කෙලිච්චාම මේ ආවීල ආකූල සංකල්ප සහිතයි. ඉතින් මේ ළමයින්ට අපි අතට මේක දීලා ඒක නෑ කරන දෙන්න පුළුවන් නම් හොඳයි. දෙන්න බැරි නම් අපි කෙනෙක් මැද තියලා පෙන්නනවා. ඊට පස්සේ කියනවා මේක පොඩ්ඩක් මෙහෙම නතර කරගෙන ඉන්නේ කියලා. මොකද වෙන්නේ කියලා. මේ හදලා තියෙන්නේ බොහොම ඉක්මනට ඒක අනාවිල සංකල්ප බවටපත් වෙන්න. ඉතින් මම අමාරු ප්‍රශ්න කීපයක් අහනවා. මේ ළමයින්ට ඔක දීලා දැන් කැළඹිලා තිබෙන එක තැම්පත් වෙන්න ඔයා මොකද්ද කරේ කියලා. ඉතින් කියනවා මම හෙල්ලෙන්නේ නැතුව සද්ද නොකර බලන් හිටියා කියලා. මම කොහොමද සද්ද කෙරුවයි කියලා තැම්පත් වෙන්නේ නැද්ද කියලා ඇහුවා. කොල්ලන් නැතුව බිම තිබ්බම තැම්පත් වෙන්නේ නැද්ද? දැන් මේක තැම්පත් කොහොමද තැම්පත් වෙන්නේ? දැන් මොකද්ද කිරුවේ? කට උත්තර නැහැ කාටවත්. දැන් මේ සම්පූර්ණ ඇවිස්සිච්ච හිත මේ විදිහට තැම්පත් වෙනවා අපි නිකන් හිතමු මේක නිකන් හිතවා කියලා මයින්ජා කියලාත් කියනවා ඒ නිසා මැජික් ජා නෙවෙයි තැම්පත් වීම තමයි මොකද්ද කිරුවේ නිකන් හිතපෙක විතරයි ඕක තමයි භාවනා කරනවා කියන්නේ මේක කොහොමද තිබ්බත් ඕක තැම්පත් වෙනවා ඕකට මේ ජප මන්තර මතුරන්නවක්වත් මෛත්‍රී බුදුහමස එනකන් ඉන්නවක්වත් මොකද අපිට බැරිනේ ඔන්නෝ නිකන් ඉන්න බැරි එක විතරයි. මොකද අපිට යුතුයකම් තියෙනවා දරුවන් කෙරුවේ රට කෙරුවෙන් ආගම වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් ඉතින් යුතුයකම් ඔක්කොගෙම කරන්නේ අවුල් කරලා දාන එක විතරයි. අපිට කොහොමඩක්වත් හිතට හිතේ ප්‍රകൃතිය තැම්පත් වෙනකන් ඉන්න බෑ. ඒටි ඉස්සෙල්ලා අපි තව එකකින් තැම්පත් කලබල කරනවා. ඒ නිසා මේ වගේ දෙයකින් පෙන්නනවා මේ අනාවිල සංකල්ප කියන එක රට රාජ්‍ය වලින් ගෙන දෙයක් නෙවෙයි. අපිට තියෙන මේ හුදේකලාව තුළ ඉබේ සිද්ධ වෙනවා. අරණ්‍යගත වීම තුළ ඉබේ සිද්ධ වෙනවා. රුක්ක මූලගත වීම තුළ ඉබේ සිද්ධ වෙනවා. කය මොනවත් නොකර වචන මොනවත් නොකර බලාගෙන හිටියොත් බලනවා කියන්නේ ඇත්ත එක වහගෙන. ඒක ටිකක් ව්‍යාකරණ අනුකූල නෑ. ඇත්ත ගාන තැම්පත් වෙන හැර වෙන්න දෙයක් නෑ. ඉතින් අපි මේකට ජප මන්ත්‍රයක් ඕනද කියලා අහනවා අනිච්චන් දුක්ඛං අනත්තං කියන්න ඕනද කියලා අහනවා මේක මේ කේසාලෝමාන කාදන් තතචෝ මන්තං කියන්න ඕනද කියලා. එහෙම නැත්නම් බුද්ධ අනුස්තිය වඩන්න ඕනද කියලා කියනවා. ඒ හැම එකකින්ම වෙන මේ කලවගෙන. මෙනෙහි කිරීමත් එහෙම එකක් තමයි. මෙනෙහි කිරීමත් එහෙම එකක් තමයි. හැබැයි මෙනෙහි කරනවායි කියලා කියන්නේ කිසිම ආගමකට අයිති එකක් නෙවෙයි. මෙනෙහි කරන්නේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා පොල් ගණන් කරන මිනිස්සු පොල් බානකොට ලොරි වලින් එකට ගෙඩි දෙකක් ගහලා ලාභයි ආය දෙකක් ගන්නවා එකයි දෙකයි ඉතින් බොහොනේ පොල් ගණන් කරන ඕකට මේ කතරගම දෙයියොක්වත් මොන කවුරක්වත් ඕනේ අන්නේ ගණන් ක්‍රමයක් මෙතන තියෙන්නේ ගණන් කරන්නේ මොකටද එහෙම නැත්නම් පොල් ගණන් මිනිහා ගණන් කරන ගම තව කෙනෙක් අහන කීයදයිද පොල් ඉතින් මනුස්සය පොල් ගාන කියන්නේ කිය මම මේ ගාන වරදිනවනේ. ඉතින් උග බලන්නේ මොනවාක්වත් ගත්තා දෙකක් ගැව්වා එක ටොක් ගාලා දැම්ම 10යි. 7යි. නැත්තම් කවුරු අහනවා 7යි 7යි 7යි 8යි 8යි 8යි. මම මෙන්න මෙන්න මේක ගණන් කර ඉනොට අර මනසට මනස ප්‍රශ්න කාණ්ඩ වෙලා වෙන්නේ නැහැ. ඉතින් අපේ ගෙදර බත් යන්න ගියාම 13 දෙනෙකුට යන්න ඕනේ අම්මා. ඉතින් අම්මා කරන්නේ දෙන්නෙකුට මේ කිරිටින් එකක් තියාගෙන නෝනා මා කිරි කියලා කියන. දෙන්නෙකුට එක ටින් එකයි. ඉතින් අම්මා ගණන් දන්නේ නැහැ. ඉතින් අම්මා කුල්ලට හාල් ගන්නවා කොරහට දානවා දැන්. කර කර ඉන්නකොට කවුරු හරි ගිහිල්ලා අහනවා මේ අද ලීක්ස් දු යන්නේ නැත්තම් ගෝවද අම්මට ආයෙ මතක නැහැ ආයෙ කොරහ අරගෙන දා ගන්නවා මේ කුල්ලට. ඉතින් හොන්දට අපි දන්නවා වැඩි අම්ම බොහොම විවේකීව කරන්නේ. ඉතින් කවුරු හරි ගිහිල්ලා අහනවා ඊයේ කඩ පොල් ගෙඩිය බිනස් වල ගන්නද නැත්නම් අඩලේ ගන්නද කියලා. ඒකට ආයෙසරයක් අම්මයි ගන්න වර්ධින්න. ඉතින් මේකේ එන්නේ ජොලි. තද්ද වෙනවා කියන්නේ පුදුම තදවිල්ල තන අර 1 1 2 2 කියන තේරෙන්නේ ඒ ගණන් කරගෙන ඉන්නකොට කියලා පොඩ්ඩක් අපේ යාළුවෝ නෑද අය ඔච්චරම තමයි අපිට කරන්නේ. කිසිම දෙයක් වහවත් කණ්ඩ දෙන්නේ නෑ. අසර්මගයිල කුත්තු කරනවා. ඒක ආමන්ත්‍රණය ඉඳගෙන ඉඳද්දිත් කරනවා, ඇවිදිද්දිත් කරනවා, නිදානින්දද්දිත් කරනවා, හිටගෙන ඉඳද්දිත් කරනවා. වීලි ලැජ්ජ නෑ. ඒක විලිලැජ්ජ ගතියකුත් නෙවෙයි. ඒක පොඩි ජොලියකුත් තියෙනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායක වශයෙන් පත් කරනකොට සරුවචනන්සේ මතක් කරලා දැන් මම වයසයි. පළවෙනි බුද්ධ ශාසනයේ පස්චිම කාලේ ඉවරයි. 35 ඉඳලා 55 දක්වා ගිහිල්ලා දැන් පස්චිම බුද්ධ ශාසනය සමට කවුරු හරි හිටියොත් හොඳයි කියලා. ඉතින් ඒක එක්ක නේක කරා. එතකොට ওই නාගසමාල හාමුදුරුවෝ ඒ බගු කිම්බිල වගේ හාමුදුරු සෙට් එකක් කරේ. ඒක පිළිවෙලක් නැහැ. ඉතින් බුදුරජාණන්සේ කිව්වා වරපත් වුණොත් හොඳයි. ඉතින් කට්ටිය ආනන්ද හැමලන කුත්තු කරනවා. බාර ගන්න ඕක කරන්න කියලා. අන්දම කරබන හිටියා බුදුහාමුදුරුව මතක් කරනවා. අවුරුත් ඉදිරිපත් උනේ නැහැ. බුදුරජාණන්සේ මතක් කරා. ඒතර බුදුරජාණන්සේ ආනන්ද හැමලන මට කොන්දේසි සහිතව මම බාර ගන්නවා. මොකද්ද කොන්දේසි? ඔබ අන්තිේ භාවනා කර කර ඉඳද්දී හරි වෙලපම තට්ටු කිරුවොත් මම ඔබ අන්තිේ ඔබ අන්තිේ නැගිටිනවා. දෙක මම භාවනා කරමින් ඉඳදී ඔබ වහන්සේ මට තට්ටු කරන්න බෑ. ඔය කියවල බලන්න ඔය ආනන්ද හැමතුරුන්ගේ මේ කොන්දේසි ටික. මම මට ලැබෙන ඕන පිළිකරක් මම ඔබ වහන්සේට පූජා කරන්න මට අයිතියක් තියෙනවා. මේ ඔබ වහන්සේගේ පිළිකර මට බෑ. පාරමිතා ලක්ෂ අවුරුදු කීයක් පිරලද මෙවැනි කොන්දේසියක් දාන්න කියලා හිතන්න. සරුවච්චන් ආනන්දසේ ආනන්ද සප්පාය කියන ධ්‍යානයකට සමවැදලා ඉන්න කොටත් තුන් සැරයක් ගිහිලා ආනන්ද හඳු කතා කරනවා. ඒකට ආනන්ද බුදුරජාණන් කියන ආනන්ද මං හිතියේ ආනන්ද සප්පාය කියන ධානයේ ආරියත් ඵල සමාපatti උඹ කවදාකවත් ඒකට ගිහිල්ලා තිබුණා උඹ කවදාකවත් මට මේ විදිහට ඇවිල්ලා තට්ටු කරලා කතා කරන්නේ නැහැ නෑ මම ජොබ් කන්ඩිෂන් එකක් නෙමේ දීලා තියෙන ජොබ් එකේදී තියෙන කන්ඩිෂන් එකකින් මෙන්න දැන් ඉතින් වෙලා මා වෙලා ඉල්ල තියෙන්නේ නැගිටින නිසා ඒ තට්ටුවේ වටිනාකමක් තියෙනවා මං කියනවා හැබැයි හාල් මේ කිරිටිම් පිටියේ මනකොට ගිහිල්ලා රත්තු කරන එක ඒක කැතයි. අපි ඒව කළා තමයි ඉගෙන ගත්තේ. ඔය මෙනෙහි කිරීමේ ක්‍රමය ඕක තමයි ක්‍රමය. පොල්ලතු බාන මනුස්සය පොල්ලතු බාන්නේ ලාභයි එකයි දෙකයි ගණන් කරීමේ. ඉතින් මේ ක්‍රමය අහන්න නැති කෙනෙක් ඉන්නවද කියලා බලන්න. මේක නෙවෙයි අද ප්‍රශ්නේ. මේකට කියනවා විචාරය කියලා. විතක්කය කියලා. මේක නොකර මේ වැඩේ කරන්න පුළුවන් නම් මනෝමය ගණිත ක්‍රමයෙන් එන්නේ එතෙන්දි විතරමයි ප්‍රීතිය පහළ වෙන්නේ. ගණන් කරනකම් ප්‍රීතිය පහළ වෙන්නේ ඉඩ නැහැ. ඒකට යනකොට හිතේ ඇතිවෙන්නේ මේ පළවෙනි ධ්‍යානෙදලා දෙවෙනි ධ්‍යානෙ යනකොට පෙර නොතිබුණු ප්‍රීතියක් ඉදිරියට එනවා. මොකද ප්‍රීතිය වසන් කරගෙන ඉන්නේ විතක්ක ਵਿਚාර දෙක. ඒ නිසා ඒකේ ආධාරයෙන් පළවෙනි ධ්‍යානෙ ලැබලා ඒ පොහේ කෙහෙල්කිලි ලෙල්ල ගැලියෝ වගේ ඉදුණාට පස්සේ විතක්ක ਵਿਚාරයෙන් කරපුවාම ප්‍රීතිය පහළ වෙනවා. ආන්න ඒ වගේ අපි මේ කාම විතක්ක ව්‍යාපාද විහිංසා විතක්ක කියන මේ ප්‍රධාන විතක්ක ටික අයින් කෙරුවට පස්සේ අපිට ඥාති විතර්ක එනකොට ඒක නොකර ඉන්න පුළුවන්ද කියලා බලන්න. මේ විවේක වෙනකොට අනන්ත අප්‍රමාණ ඥාති විතර්ක එනවා. ඉතින් අපි හිතන අනේ පෙර පිනට කොච්චර වටිනවද මේ ඥාතින සලකන්නේ කියලා ඥාති විතර්ක දිගේ යනකොට වඳුරු මනස එහෙම නැත්නම් මේ ප්‍රපංච කිරීම වැල්වට අරන් කසන්තර ගෙතිලිලා මේ ඉඳගත්ත බවක්වත් සිල් ගත්ත බවක්වත් භාවනා කරන බව මොකක්වත් නැහැ ඥාති විතර්කද කියන්නේ. ජනපද විතක්ක. දැන් මේ දවස් 10ක් 15ක් ඉන්නවා. දැන් ඕගොල්ලෝ දැන් කලබල වෙනවා මේවා කිව්වහම ඉතින් කියන්න හොඳ නැහැ. කියන්න හොඳ නැහැ. එනකොට මම කියනවා මේ ළඟදී දැන් මේ ලබන මාස මම දැන් කොයි මාස කියලා ජනාධිපතිවරණේ ඇවිල්ලා මෙయ్య පෙරද ඩික්ලෙයා කරලා. දැන් රට ගිනි අරන් තියෙන්නේ අපේක්ෂකවපත් වෙලා නැහැ. ඒක වෙනම කතාවක්. ජනාධිපතිනේ තියෙන දැන් මේ මුළු දැන් ඕගොල්ලෝ දන්නෙත් නැහැ. මේකන හරීම කනගාටු වෙනවනේ මේ රටේ වෙන දේ ප්‍රධාන දේවත් මේ නිසන්වනේ ආපුවම අපිට දෙන්නේ නැහැ කියලා. මම ඒකයි ඔය බණ්ඩ කියන්නේ ටිකක්. ඉතින් මේක ඊට පස්සේ ජනපද විතක් වලට ඇවිල්ලා අර පක්ෂෙන් කවුරුද ආයිද මේ පක්ෂෙන් ඉතින් මේ භාවනා කරන යෝගාවචරය. එයාට තේරෙන්නේ නැත්තම් දැන් මේක වෙලා වළක්වන්න බැගෙන මෙයාට පුළුවන් නම් මේක නැතුව මට මගේ හිත අරමුණේ පවත් ගන්න පුළුවන්. අමර විතක්ක කියලා මේ ලෙඩ වෙච්ච කට්ටිය හිතනවා ඊට පස්සේ නම් හරියට පිරිසුදු ආහාර අරගෙන ව්‍යායාම කරලා හොඳ හුස්ම අරගෙන මම ලෙඩ වෙන්නේ නැතුව ඉන්නවා කියලා ගොඩාක් හිතවිලි හිතනවා. වෙන්නේ ඒක වෙනම කතාවක්. නැති සෞඛ්‍ය සම්පන්නයි කියලා හිතලා අපි සතිය බහ තබල මේ විතක්ක වලට යනවා. ලාභ සත්කාර සංයුක්ත පරිසංයුක්ත විතක්ක. කීයක් හරි කඩා වඩා ගන්න හිතවිලි. භවනාව කියලා දීලා හරි කමන්නේ නැහැ කියලා හිතෙනවා. එහෙනම් අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක ඊට පස්සේ නම් මම කවදාකවත් බැනුම් අහන්නේ මේ කරපු මොඩකම් ආය කරන්නේ මේ ඉන්නේ විතක්ක ඉන්නේ බොහෝමත්ම සුවද ස්වරූපේ ගොඩ පෙරක දෝරු ස්වරූපේ මේ විතක්ක එනකොට මගේ මේ බෝතලේ ආයෙ හෙල්ලෙනවා ඒ විනිවිද පේන ගතිය නැති වෙනවා අඩිය බලන්න පුළුවන් ගතිය නැති වෙනවා මට මෙවුවා මෙතන කල්පනා කරන එකේ කිසිම ලාභයක් නැහැ. නමුත් මගේ හිතට මේක වදදලා දෙන්න බෑනේ මේ වගේ වෙලාවක් කිව්වේ නැත්තම්. හිතන්නේම ජනපද විතක්ක හොඳයි, අමර විතක්ක හොඳයි, ඥාති විතක්ක හොඳයි, පරානුද්යතා පරිසංගිත විතක්ක හොඳයි. මොකද මෙව්වනේ අපිට මේ සමාජ සේවයේ ප්‍රජාචාරය කියලා උගන්වන්නේ ඉස්කෝලේ. මෙතෙන්දි ගැලපෙන්නේ නැහැ. ඒ එකක් අතහරින්න. එනිසා එනකොටම දැනගෙන ඔය කේල් ගහ ගන්න දෙන්නේ, පොල් ගහ ගන්න දෙන්නේ කියලා මේ එන්නේ ජනපද විතක්කයක්, මේ එන්නේ ඥාති විතක්කයක්, මේ එන්නේ පරානුද්යත පරිසංවිචය කියලා මේක අල්ලගන්න පුළුවන් නම් අර පෑදිදියට බොරදී එක් වෙන්නේ නැහැ. මේවා නිතරම එමින් තියෙන දේවල් නමුත් මේ කිසිම දෙයකින් අර්ථ සිද්ධියක් සැලසෙන්නේ නැහැ. මේ කල්පනා කරුවා කියලා ඥාති විතර්කයක් ඥාතින් නැති ලාභයක් නැහැ. ඒක ඒ වෙලාවේ එන වෙලාවේ කරපන්. මේ දැන් කල්පනා කළම නොකරන්න. පශ්චාත්තාප. අන්න ඒවා එනකොට මේ අහ කියන නයි ඔඩොක්කේ දාගන්නේ අපි මේ ලස්සන රුපියල් ගත්ත සතිය නැති කරගන්නේ. තමයි සීලය කඩාගන්නේ. ඒ වගේම මේ භාවනා කරන්න බෑයි කියලා පශ්චාත්තාප වෙන්නේ. මේවා ඇති වෙලා මේවා හදලා කරගත්ත හරිය කෙනෙකුත් නැහෙනේ. ඒ නිසා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක කෙනගේ ප්‍රධාන ප්‍රහාණ සංඥාවෙන් අයින් කරන දේවල් ගියාට පස්සේ අර ඊට පස්සේ හම්බෙන මේ නවමහ විතක්ක වල සුකුම විතක්කහය මේ වගේ සභාවක මිසක් රේඩියෝ එකේ එහෙම කිව්වොත් කොහොම හිටියද බන කර. ඥාති විතක්ක හිතන්න එපා. ජනපති විතක්ක හිතන්න එපා කියලා මම හිතන්නේ හිතේ දමාවි. ඇයි අපා මේක කිසිම ආගමක් නැහැ නේද කොහොමද? පරානුද්යත සංගීත විතක්ක හිතන්න එපා කියලා කිව්වොත් ඒ නිසා මේ වගේ බන කියනකොට මම නිතරම බලන වටේ දොරවල් වහලා තියෙන කියලා. ඒ මොකද නැත්තම් සෞඛ්‍යයට හොඳ නෑ. කවුරුත් කැමති නෑ එහෙම බනකට මේ ආධාර කරන්නේ. මුදු වවාගෙන කන්න බෑනේ මේකේ. ඉතින් ඒ අනාවිල සංකප්ප කියලා අපි කොච්චරක් මේ මේ මඤ්ඤණා කරලා අපි මේ තිරිසම් බව ලබනවාද මේ ආර්ය භාවය කැප කළා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. අපි පළවෙනි ධ්‍යානෙ ලැබුවාට පස්සේ මට දැන් මේ ලැබලා තියෙන පළවෙනි ධ්‍යානෙ කියලා හිතුවොත් හිතන පමණින් ධ්‍යානෙ කඩලා යනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් මඤ්ඤනා කරනවා දේ මඤ්ඤනා කිරීම නිසාම එය විනාශයටපත් වෙන වෙන දෙයක් වාටපත් වෙනවා ආ දැන් හරි මට පළවෙනි ධ්‍යානෙ දැන් දෙවෙනි ධ්‍යාන තමයි ආවේ කියලා හිතුණනම් ඒක ධ්‍යානයේට ප්‍රධානම බාධා අnderහැරේ ඕන් කෝණි නෑ එතකොට අනාවිල සංකප්ප කියන්නේ බුදුරජාණන්සේ දේශනා කරන හොඳ ගල්වලක අඩිය මඩ මොකුත් නැතුව හොඳ පිරිසිදු වතුර තියෙන කොච්චර කලත්තු කරුවත් කැළඹුවත් අවුල් පාස වෙන්නේ මොකද අඩිය මණ්ඩි නැහැ. අපේ තකද්දමෝ මඩ නැති හොඳ පිරිසිදු වතුර එකක් කලවම් කරුවට මොකක්වත් වෙන්නේ මඩ තිබුණොත් තමයි මේක බොර වෙන්නේ. මේක දැක ගන්න බැරි වෙන්නේ. ආන්න එතෙන් එන්නේ රහතන් වහන්සේ වෙනකොට. නමුත් ඒ අතරමැද මේ තියෙන කක්කාව හරි ගමන්නේ නැහැ. අවක්ෂේප වෙලා බහැලා තියාගෙන ඉන්නවා මේක හරහා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇති කරගත්තට පස්සේ මේ පිරිසුදු පේන, යඩිය පේන, විනිවිද පේන తত্ত্বය ඒක ආරස්සා කරනවා කියන එක ඒක ලේසි නෑ. ඒක ආර්ය භූමියට ගිය කෙනෙක් මේ තමන්ගේ නෑදෑයොත් එක්ක ඉන්න ගමන් සිව්පසේ හතර පෙරුවේ දායකයෝ ඉන්න ගමන් ආගමික කටයුතු තියෙන ගමන් යුතුයකම් කියන જાතියක් තියෙන ගමන් ගුරුවරයාට වත සපයන්න තියෙන තාක්කල් බුදුවත කරන්න තියෙදි මේ සේරමත් තියෙද්දී තමයි අර හිත පිරිසුදු කරගත්ත එක අවුල් කරගන්න නැතුව කරනවා කියන එක මේ ප්‍රසිද්ධම නලගණක් ඇවිල්ලා සින්දු කියමින් බීලා බයමින් නටන තැනක විශාල සල්ලාල පිරිසක් ඇවිල්ලා හිටඳ ඒ සංගීත සම්දර්ශනය රස විඳිනවා. රාජාංගනේ රජුණන්ගේ මිදුලේ. ඉතින් රජුරෝ කියනවා රජුරන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරපු කෙනෙක් අහුවෙලා මූ ඇත්තටම කුමන්ත්‍රණය කරුවද කියලා දන්නේ නැහැ. ඒ නිසා මරණ දඬුවම දෙන්නේ නැහැ. එයාට කියනවා මේ නටන සෙනගස්සේ තෙල් කලයක් පෙත්තකට පුරවලා පෙත්ත කපලා මේක මැදින් ඵලයන් කඳුලක් හරි හැලුනොත් හිසකසා දානවා කියන. මේ ඔක්කොම නටනවා දැන් අර නලඟනත් එක්ක සින්දු කීකියා නටනවා. එයාට කියනවා මේ තෙල් කලේ අරගෙන ඵලයන් පිටිපස්සෙන් ගහලෙක් එනවා කඩුව තියාගෙන කඳුලක් හරි හැලුනොත් හිසක සදා. ඉතින් මේ මිනිස්යා ජීවිතය ආශාවෙන් අර නලගෙන බලන නටන්න යනවා දන්නෙත් නැහැ. ළඟ ඉන්න කෙනෙක් හරි ඇවිල්ලා හැප්පුණොත් තෙල් කැල හැලෙන නිසා මේ මිනිස්යා යන්නේ කොහොමද? මේක තමයි බුදුරජාණන්සේ කියලා තියෙන උපමාව. සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තිනවා අංකඩිච්ච ගොනික් වගේ සෙනඟ මැදට මං යන්නේ එතන විශාල ඉද්දෙන තුවාලයක් තියෙනවා. කෙලිම මොලේට සම්බන්ධයි නිසා කන්නත් ඕනේ. ඇඟට උණ අංකටිජු ගොණෙක් වගේ මම මේ සෙනඟත් එක්ක ඉන්නේ කියලා. ඉතින් බුදු ලොකු ශාමින්නාන්තේ කියනවා මේ ඝණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඉන්නකොට හරියට මාළු ගොඩාක් ඉන්න වතුර ජලාශයකට පොරි අවුරක් දැම්මා වගේ චක් චක් චක් චක් ගාලා එහෙම මෙන් ගහන මොනව වෙනවද දන්නේ. අපි හදාගත්ත සීළු සමාධි. අපි වඩා ගන්න ලද්ද සීළු ඒ නොසැලෙන සතිය මොන වෙනද හොයන්න බෑ. අපි ඒ විදිහට මේ සංසාරේ කොච්චර ඇති කරලා ඇද්ද? ඊට පස්සේ අපි දැන් ඒක ආරසා කරන තැනට යන්න ගියොත් අපිට මේ අපේ හිත අවුස් කරන අවුල් අවුස්සන කට්ටියත් තරහ වෙලා කරන්න බෑ මේක. ඒගොල්ල කරන්නේ අපිට කරදර කරන්නේ නෙවෙයි. ඒක ඒගොල්ලන්ගේ හැටි. මට යුතුයකම තියෙන්නේ බේරියන්. ඒකට අතීතයට බැලලා වැඩකුත් නැහැ. කරන කෙනාට බැලලා දෙනුකුත් නැහැ. සරුවචන් වහන්සේ බෝසාණන් වහන්සේ නමක් විදියට මේ ජීවිතය අවසාන පස්චිම භාවයේ හෝ පෙර භවවලදී ඒ බෝධි චිත්තය මම බුදු වෙමි කියන එක කඩා ගන්න නැතුව ආපහු හිතන්න. ඒ ඒ ජාතකද ඔල ඔය මොන අත්තරදි වුණත් මම බුදු වෙමි. බුද්ධෝම් බෝධිසාමි මුත්තෝ හම්මෝචේ පරේ තින්නෝ හන්තාරේ සාමි සංසාරෝගා මහබ්බය නමුත් බුදු වුණාට පස්සේ බන්න නොකියන්න හිතුවා මේ තරම් සංසාරේ කල්ප ගාන පෙරම් පුරලා මොකද මිනිස්සුන්ට කිව්වට අහන්නේ නැහැ මිනිස්සුන්ට ඕනේ මේ පෛරුපාදානකම් මිනිස්සුන්ට ඕනේ මේ කුලයා කෙරේ බැඳී ගත කරන්න ඝණයා කෙරේ බැඳී ගත කරන්න රැල්ලට ගියොත් රැළට අහු වෙනවා. බල්ලොත් එක බුදිය ගත්තොත් මැක්කොත් එක්ක හැරෙන්න වෙන්නේ. ඉතින් අපිට ඕනෙලා තියෙන්නේ තනියලියෙක් වෙලා පැත්තකට වෙන්න නෙවෙයි. අලිපන්තික සමාජියවත් නෙවෙයි බලුපන්තික නායකත්වයේ හම්බ වෙනවනම් හප්පා ඕනේ තරම්. මේ මේ මේ සමාජශීලී වීම නිසා අපිට එන අනිවාර්යම කෙලසීමක්. ශිෂ්ටාචාරය නිසා අනිවාර්යම එන කෙලසීමක්. අපිට තේරෙන්නේ නැහැ මේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ අඬුවකට දාලා තෝගේ හොදියෙන්න මිරිකන මිරිකිල්ලක් තියෙන කියලා. කාටද අපි වග වෙන්න ඕනේ? මේ ශිෂ්ටාචාරයේ එක බයියෙක් හදලා තියනවාද නිවන් දැකීම සඳහා විවස්ථාවක්. අපේ සරුවචනanse ඇර. ඉතින් මේ කාටද වග වෙන්නේ දවසේ පැය 24ට? ඒකල කියන ඉව්වත් එක්ක කල්බාන්න භාවනා කරන්නවත් වෙලාවක් නැහැ. අර ටික අනිවාර්යයෙන්ම කරලා තමයි භාවනාව ගැන හිතන්නේ. යුනිවර්සිටි එකේ ඉන්නකොට කියනවා මේ දැන් විභාගේ ඒ නිසා අනිවාර්යයෙන් පාඩම් කරන්න ඕනේ. එහෙන් රීගල් එකට හොඳ පික්චර් එකක් ඇවිල්ලා you only live twice කියලා top class James Bond show එකක්. ඒකත් දවස් ගානක් තියෙන ඒක බලන්නත් ඕන. ඒ මැදට කෙල්ලත් එන්න කියන හැන්දෑවේ lovers lane යන. ඉතින් සතපහේ කාසියක් උඩ දාලා කියනවලු මූණ පැත්ත වැටුනොත් පික්චර් එක බලන්න. සතපහලිනක වැටුනොත් කෙල්ලත් එක්කන. කෙලින් හිටියොත් පාඩම් කරනවා කියන. ඒ තරම් සලකනවා පාඩමට. මේ සතපහ උඩ දානවා හිටියොත් පාඩම්. අපේ බෞද්ධයන්ගේ භාවනාවත් එච්චරම තමයි. ඔය මේ වගේ වෙලාවක මේ වගේ ඉඳගෙන ඉන්න මිසක gedara හිටියනම් මොකද කරන්නේ? බ්‍රහ්මේකටවත් පුළුවන් මේ වගේ විවේක මනසක් ඇති කරගන්න. කරලා දෙන්න. ඉන්ද්‍රජාලකින්වත් බෑ. ඉතින් ඒ තියේදී අපි පුළුවන් තරම් අර ඝණයා කෙරේ කුලයා කෙරේ යන ඒ බැඳීම නිසා අර උපයා ගන්න දෙ නැති වෙනවා. හැබැයි මේක පාපයක් විදිහට පෙන්වන්නේ නැහැ. මේක පෙන්ලා දීලා තියෙන උඹට ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජන ගන්න දන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ දීප අවස්ථාව ප්‍රයෝජන ගන්න බැරි නම් කාටවත් දොස් කියන්න එපා. මේක අවිද්‍යාවයි තෘෂ්ණාවයි විතරමයි මේකට සම්බන්ධ. එක චිත්තක්ෂණයක් ගොඩ දාපන්. එක චිත්තක්ෂණයක් ඒ තමන්ගේ ඉරියව්වට දාන්න. එක චිත්තක්ෂණයක් හුස්ම ගන්න එකට දාන්න. ඉඳගෙන ඉන්නවා. එක චිත්තක්ෂණයක් එක පියවරක් තව යාප්පු වෙලා වඳින්නම් කියලා හත් පොලේ හතරේ වැඳලා ඕන කෙනෙකුට කියන්න මට දෙන්න මගේ විවේකේ. මම ඔබට මගේ කැවුතු හරි දෙන්නම්. රජෙකුටවත් හම්බෙන්නේ නැහැ. ඔය ලොක්කන්ට ලොක් කියන්නේ එක විනාඩියක් එක තැනක ඉන්න නැහැ. මහ විශාල බරපතල අකුසලයක් කරන්න ඕනේ ඒ වගේ අපරාධයක් ලබන්න. ඉතින් බෝසත්න් වහන්සේ එක දවසක් මේ ලොකු අයියා විදියට ගීගේ අතාරින්න හදනකොට මල්ලිලා දෙන්නයි නංගි කියලා කියනවා මේ අයියා යනවා අපිත් එනවා කියලා. රජුරෝ කියනවා අයියා ගිහිල්ලා කැලේ ඉඳලා සබහ ධර්මයේ තීරුම් අරගෙන එන්න ඕනේ රට රාජ්‍ය කරන්න. ඒක ඒක ඩිප්ලෝමා කෝසයක් වගේ කැලේ ඉඳලා එන්න ඕනේ. ඉතින් ඇය යනකොට ඔක්කොම යන ගිහිල්ලා නංගි ඈත තැනක කුටියක් හදාගෙන මේ තුන් දෙනා ඉන්න ගමන් මේ කට්ටිය අමාවක දවසේ රැස් වෙලා ධර්ම සාකච්ඡා කරනකොට එක්කෙනෙක් කියනවා අපි එක එකනා පළවැල් නෙලන්න යනවා එක එකනා අලහරන්න යන නිසා අපි එක්කෙනෙක් අලහරලා පළවැල් නෙලලා අනිත් තුන් දෙනායි කුටි ඉස්සරහ තියමු කියලා. ඉතින් ලොකෝ ඒකින ඕගොල්ලෝ කැමති නම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේ වතේ එතකොට එයා දවස් තුනකට සැරයක් තමයි එක්කෙනෙක් යන්න ඕන කෑම හොයන්න. ඒක ගෙනල්ලා අනිත් ඔක්කොටම කියනවා. මේ කට්ටිය ලස්සනට භාවනා කරනවා දැන්. එතකොට සක්‍ර දෙවියන් දැසිනවා පොඩි කකුලෙන් අදින්න ඕනේ කියලා. ගිහිල්ලා එක දවසක් හැබැයි ඒ ඉස්සරහ තියලා ගියාට හොරකම් මේ සද්ද කරන්නේ. ඉතින් සක්‍රය ගිහිල්ලා නංගි ගිහිල්ලා තිබ්බ දවසේ ඒව ටික ඔක්කොම අරගෙන යනවා. දැන් අයියලා ඇවිල්ලා එලිපත්te බලනවා මොකුත් නැහැ. එහෙනම් නංගිට මොකක් කරේ අමාරුවක් වෙනද කියලා එයා කර බනිනවා කියන්නෙත් නැහැ චෝදනා කරන්නෙත් නැහැ. ඊට පස්සේ බාල මල්ලිගේ දවසේ එනවා. එයාත් ගිහිල්ලා තියෙනවා සක්‍රිය දින ඇවිල්ලා ඒක උස්සනවා. දැන් දෙවෙනි දවසේ නෑ. තුන්වෙනි දවසේ මද්දුම් මල්ලිගේ. එයාත් ගිහිල්ලා තියෙනවා නෑ. තායි පළවෙනි දවසේ අයියාගේ අවස්ථාව. අයියාත් ගිහිල්ලා තියෙන ඔක්කොටම හැබැයි දැන් හතරවෙනි දවසේ නට ඔක්කොම හෙම්බත් දැන් ඔක්කොම නිකන් මූණ නිකන් එන ගහච්ච දෝම් පිටිනේ වගේ වෙලා එදා රැස්වීම දැසි අයියා කියනවා මේ ඔක්කොමලාගේ මූණ නිකන් බෙවෙලා බොහොම දුර්වල වෙලා තියෙන්නේ. මොකද උනේ කියලා. දැන් එක එකනා බයයි එක එකනට චෝදනා කරා. ඊට පස්සේ කියනවා මේ දවස් හතරෙම වෙන්න විදියට නෙමෙයි අපේ මේ ඒ ඉස්සරහා තියෙන ඒ අල අපේ කෝටා එක ලැබිලා නැහැ. ඉතින් නංගි කියනවා අනේ මයි ඉතරම විශ්වාසයි දැන් පොඩි මල්ලිත් කියනවා මල්ලි මල්ලි කියනවා අයියත් කියනවා. ඊට පස්සේ එක එකනා සාප කරගන්නවා Tamanne. මම යම් හේයකින් මං මේ අලගෙනත් තියන්නේ නැතුව අලගෙනත් තිබ්බා කියලා ශාප කරන කිරුව වැරදි වැඩක් කරා නම් මම මහා රාජ රජ කෙනෙකුගේ මහේධිකාව වේවා කියලා ප්‍රාර්ථනා. බාලමල්ලි කතා කරලා කියනවා මම යම් මේකින් අලගෙනලා නැතුව අලගෙනත් තිබ්බා කියලා කියනවනම් මම රජ කෙනෙකුගේ සේනාපති වේවා කියලා ප්‍රාර්ථනා ශාප කරගන්න. ඊට පස්සේ මේ ලොකු මල්ලි මැදු මල්ලි කියනවා මම යම් මේකෙන් අල ගෙනත් තියන්න නැතුව ගෙනයි කියලා කියනවා මං කවදා හරි රාජ්‍යක රජ වේවා ලොකු අය කියනවා මම කවදා හරි අල ගෙනත් තියන්න නැතුව තිබ්බයි කියලා කියනවනම් මේ වගේ විශාල ජනෙල් තෝගල් දෙකක් තියෙන තට්ටු ගොඩක් තියෙන විශාල විහාරයක නායකකම ලැබේවා කියලා දැන් අල කාලා තමයි මටත් මෙහෙම ඉලි වෙලා තියෙන්නේ ඒ නිසා අපිට ලැබෙන හැම සම්පත්තියක්ම අපි ප්‍රාර්ථනා කළා තියෙනවා. හැම සම්පත්තියක්ම නිවනට බාධායි. හැම සම්පත්තියක්ම නිවනට බාධා. ඒ නිසා ඥානන්ද සාංශි කියලා තියෙනවා. මේ හැම හැකියාවක්ම දීර්ඝ කාලීන නිවන අවුල් කරනවා කියලා. all your credit will be liabilities in long run. අපි හැකියාවල් තියෙන තාක්කල් අපිට අහිංසක වෙන්න බෑ. අපේ හැකියාවල් තියෙන තාක්කල් අපිට නිහතමානී වෙන්න බෑ. ඒ නිසා අපි මේ හැකියාවල් ඉස්සර කරපු ගම සංකල්ප ආවිල තත්ත්වයටපත් වෙනවා. අනාවිල තත්ත්වයටපත් වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ නිවනේ නාමයේ අපේ හැකියාවල් තිබුණට මවාපාන්න නැතුව, කියාපාන්න නැතුව ಗುಣ වඩන්න හැකියාවල් දිනු කරන්න. හැබැයි වසංගන ජීවත් වෙන්න. ඒ තමයි ලොකු සාන්තිලිය තියෙන සියලු ගුණයන් වඩන්න ಗುಣ වසාගෙන ජීවත් වෙන්න. ඒ කරනකොට කවුරුත් ඇවිල්ලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ආමන්ත්‍රණය නොකරන තැනට කරන්න තියෙන වත කල්ලාතු කියලා කරන්න කාටවත් අත තියලා කියන්න එපා මට අවල් දෙව ඕනේ කියන්න උනොත් නීචයි බාල්දුයි පසලයි දාසයි ඊට මිට වැඩි හොඳ කරබන් නිකන් කිසිම කෙනෙක් ආමන්ත්‍රණය කරන්න එපා අවශ්‍යතාවයක් නැත්නම් තව කවුරු හරි ආමන්ත්‍රණය කරොත් හිතන්නේ මේ මනසට බැරිම කමටයි මේ කරේ බොක්කේ තියෙන කැවුත් හරි දෙන්න. බලේ පපුවේ තියෙන කැවුත් හරි දෙන්න. නිසා ලොකු සංහති කියන කවුරු හරි ඉල්ලීමක් කෙරුවොත් ඒක ඇඳීමක් විදියට සලකන්නේ කියන. ඒක කරලා දෙන්න. උපරිමයෙන්. දුන් නැති වෙච්චාම අඬනවලු සමහරු. ඒක දෙවෙනි ඇඩිල්ල කියලා ගණන් ගන්නවා කියන. ජී එහෙම තමයි මහානකම කරන්නේ. එහෙම තමයි යෝගාවචරකම කරන්න තියෙන්නේ. අපි භාවනා කරා කියලා ඉතුරු ටික ලැබෙන්නේ නැහැ. ඒකට අපිට අවස්ථාව ලැබෙයි. අන්නේ අවස්ථාව ප්‍රයෝජන ගන්න දන්නේ නැත්නම් ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය පන්නනවා. ඒකට කියනවා කනෝ වේමා උපච්චකාහෝ මගේ ක්ෂණේ ඉක්මවා නොයාවා. ක්ෂණේම ඉක්මවා නොයාවා. ඒකටම කියනවා දුර්ලභාකන සම්පatti තත්ත විවේකෝ විපatti. මේ උපේන ක්ෂණ සම්පatti ඊටාම දුර්ලභයි. ඒක විවේක වෙන්න ගත්තොත් ඒක හැල්ලුවටපත් කරොත් ඒක යාට විපත්‍යක් වෙනවා. ඒක භාවනා නොකරන එකනට එහෙම වෙන්නේ නැහැ. භවනා කරන කෙනෙක් නොකරන කෙනෙක් ක්ෂණ සම්පත්‍ය උපයන්නේ නැහැ. නමුත් උපේන ලද ක්ෂණ සම්පත්‍ය අනාවිල සංකල්ප දිගේ මේක තවදුරටත් දහසක් දඟලන සෙනගක් මැද තෙල් කලයක් අරගෙන යන්නා වාගේ මේක කරගෙන යනකොට එන ඒ හික්මීම සීල ශික්ෂාව නෙවෙයි සමාධි ශික්ෂාව නෙවෙයි ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂා කියන අධිපඤ්ඤා ශික්ෂා කියලා වඩ කියනවා සාමාන්‍ය ප්‍රඥා ශික්ෂාවනේ අධි ප්‍රඥා ශික්ෂාව එකෙන් කරන්නේ තමයි උපයාගත්ත දෙයට කරු කරන බුදුන්ට වඩා ගරු කරනවා. ධර්මයට වඩා ගරු කරනවා. සංඝයාට වඩා ගරු කරනවා. තමන්ගේ සීලය තමන් ආරක්ෂා කරනවා. එතකොට තමයි යාට ඒක පිළිබඳ අවික්කප්පසාදයක්. එහෙම නැත්නම් නොසැලෙන සද්ධාාවක් එන්නේ. ඒ කාටවත් කඩන්න බෑ මොකද තමන්ගේ අත්දැකීමයි තමන් ගරු කරන්නේ වෙන කිසිම ආගමක නෑ. ඒක තියෙන්නේ දෙයියෝ මුණ බලාපන් කියන එක. මේක නෑ තමන් උපයා ගන්නලද මේ කුසලයේ සඳහා මේ අනාවිල සංකප්ප තියෙන කෙනාට අරියා වාස කියලා කියනවා. එතුමා ආර්යයි වාසී තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ හුඟව දෙනකොට ඒකට අවශ්‍ය කරන බොහෝ අපි කියනවා විභව ශක්තිය අපි කියනවා සාසන සම්පත්තිය තියෙනවා. භව සම්පත්තිය තියෙනවා. මේ අනුන්ගේ හිතනරක් වෙයි කියලා මේ අපි මේ ගන්න දුක භවනා ඉදිරියට යන්න කරන්න දෙයක් නෑ ඒ තීද්දි කරන්න වෙනවා. ඉතින් ඊතරින් මම දේශනා නතර කරනවා. එතෙන් කියනවා යම් කිසි කෙනෙකුට එහෙම ඒ අනුසනසඬ ගිහිල්ලා මේ තමන්ගේ චන සම්පත්තිය වළක් කරනවා නම් කියනවා හිතෝ ධම්මණ්ඩි හැමදම් බඩින් කිය. ඒකෙන් ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා කියලා සාන්ත ප්‍රාර්ථනා